තෙරුවන් සරණයි අදත් අපි සූදානම් වන්නේ සවනට සිසිලස ජාත්‍යන්තර ධම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවකට සතියේ සෑම දිනකදීම ශ්‍රී ලංකා වේලාවෙන් හවස 3:30ට ආරම්භ වී පැය දෙක කාලයක් පමණ පැවැත්වෙන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් අද සතිය අංගහපදා දවසේ පැවැත්වෙන ධර්ම දේශනාව සහ සාකච්ඡාව අංගහපදා දිනයන්දී අපි දැන් අපේ ගෞරවනීය ආරාධනය මත මේ ධර්මසභා මණ්ඩපයට වැඩම කරනවා ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද අලව්වේ අනුමදාසී ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අද දවසේදීත් අපේ ආරාධනාවෙන් ඒ වගේම කොගලගේ මහත්මයාගේ විශේෂ උදව් උපකාර අනුග්‍රහ ඇතුව උන්වහන්සේ අදත් අපිට සමග එකතු වෙනවා. අපි ඒ නිසා මේ ලෝකේ විවිධ රටවලින් සම්බන්ධ වෙන සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙපා නමද নমස්කාර කර සිටනවා ස්වාමීන් වහන්සේ. ඒ ඒ අනුව ඔබ වහන්සේගේ අවසරය ඇතුව අපි මේ දේශනාවන් පටිගත කරන බවත් මතක් කර සිටනවා. මේ පටිගත කරන දේශනාවන් YouTube ආදී වෙබ් ඔඩියන් ඔස්සේ අනිකාගේ ප්‍රයෝජන සඳහා අපි ලබා දෙනවා. ඉතින් ඒ අනාගතයේදී අවුරුදු 15කට 20කට 30කට 40කට 50කට පස්සේ ආදී මේ දේශනා ශ්‍රවණය කරනවා සීලමු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට අපි නැවතත් নমස්කාර කරමින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ.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 මේ පින්වත් පිළිසෙට මම බලාපොරොත්තු වෙනවා මේ ධම්මගට උපකාරී වන සූත්‍ර දේශනා කීපයක් ඇතුළු කරගෙන ධම් කර්ම කීපයක් පැහැදිලි කරලා දෙන්නට ඒකදී මේ මම මුල් කරගත්ත මේ අංගුත්තර නිකායේ දුක්ඛ තික්ඛ ප්‍රපංච සත්‍ය සත්‍යවාදීන නිකා විපාක සියල්ලම කියන ආගපියාල වර්ගයේ කුල සූත්‍ර කීපයක් තියෙනවා මේ සූත්‍ර මුල් කරගෙන නිවන් මාර්ගට ඒ තුන ආකාරයට අරස්ඨාංග මාර්ග වැඩෙන ආකාරයට දාම් කර්ම කිහිපයක් පැහැදිලි කරන්නට අංගොත්තනටයි දුක නිපාතේ සාධක යලවන්ගේ තියෙන සූත්‍රයේ තියෙනවා ප්‍රාගත දික්ඛ අවිඤ්ඤාය ද්වේ ධම්මා භාවේතබ්බා අතමේ ද්වේ සමතෝච විපස්සනාති ප්‍රාගත දික්ඛ අවිඤ්ඤායිනේ ද්වේ ධම්මා භාවේතබ්බා මහණෙනි මේ කාංග දෙකක් භාවිතා කිරීමේ මේ රාගය පිළිසින් දකින්න පුළුවන් මේ විශේෂයෙන් දැනගන්න පුළුවන් නැත්නම් රාගය කියන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන රාගය දුරු කිරීමේ හැකියාව කියන පැහැදිලි කරනවා සමති අත්‍යපස්සනාව රාගස් විකේ පරිඥාය දේ ධම්මා භාවේ සබ්බා අතතමේදී සමතෝටි පස්සනාච රාගස් විකේ පරිඥායනේ දේ ධම්මා භාවේ සබ්බා රාගස් විකේ පරිඥා දේ ධම්මා භාවේ සබ්බා ඊළඟට එතන කියන රාගයේ පිටින් දකිනවා ඊළඟට රාගය ප්‍රහාණය කරන හැම දෙයක්ම රාගය ප්‍රය කරන රාගය බුද්ධ කරන මේ හැම දෙයකටම උපකාර වෙනවා මොකද්ද මේ සමතයක් විපස්සනාව ඊළඟට මේ දේශනාවෙන් මේ කියනවා දේශය ප්‍රහාණය කියන මෝහය ක්‍රෝධය ඊළඟට ඊර්ෂ්‍යා මසුරුකු ඒක ඊළඟට පැහැදිලි කරනවා කාර්ය ප්‍රමාණය වෙනස මේ කාරණා දෙක වඩන්න කියනවා ඊළඟට ද්වේෂය මෝහය ඊට පස්සේ ඊර්ෂ්‍යාව මසුරුකම කපටිකම මාන්නය ප්‍රමාදය මේ සියලු දේවල්ම දුරු කිරීම පිණිස මෙන්න මේ කරුණු දෙක සමතයත් විපස්සනාවත් භාවිතා කිරීමේ දුරු වෙනවා කියලා බුදුරණවහන්සේ මේ දුක නිපාතේ කියන සූත්‍ර ටිකේ පැහැදිලි කරනවා. ඊළඟට චක්කනිපාතයේ තියෙන සූත්‍රවල පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ මේ විදිහටම පැහැදිලි කරනවා රාගය දුරු කිරීම පිණිස රාගය දුරු දැකීම පිණිස කාරණා තුනක්. ඒ තමයි ශුන්්‍යත සමාධි, ශුන්්‍යතෝ සමාධි, අනිමිත්තෝ සමාධි, අප්පනිත්තෝ සමාධි. මේ ශුන්්‍යත, අනිමිත්ත, අප්පනිත්ත කියන මෙන්න මේ සමාධි තුන භාවිතා කිරීමෙන් මේ කාර්ය දුරු වෙන්නට ඒ වගේම දේශීය මොහේ මසුරුකම ඒකියාව මේ හැම දෙයක්ම තන පැහැදිලි කරනවා. ඊළඟට චතුක්ක නිපාතයේ තුලදී පැහැදිලි කරනවා කාරණා හතරක්. මේ කාර්යදරු කිරීම කියන හේතුන කාරණා හතරක් මොකද්ද? ප්‍රතිපදාණි පැහැදිලි කරනවා කායන පස්සනාව, වේදනා පස්සනාව, චිත්තන් පස්සනාව, ධම්මාන පස්සනාව මේ කාරණා ටික පැහැදිලි කරනවා. ඉදිරියේ වික්ක කාය කායන පස්සේ විහෙරති ආසාප සංපජාන අතිමාවනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සම් කියලා මේ විදිහට කාරණා හතර පැහැදිලි කරනවා. ඊළඟ සම්මප්පදාන හතර පැහැදිලි කරනවා. ඉදදිකී වික්ක අනුප්පන්නානම් පාපකාන අකුසලාන ධම්මාන අනුපාදාය සංදර්ශයේදි වායමති විද්‍යානානුකූල සිස්තම් පවත්වන්නත් පදමතිවගේ මේ අකුසල් ප්‍රමාණය කරන සම්මප්පදාන හතර පැහැදිලි කරනවා. ඊළඟ ඉද්ධිපාද පැහැදිලි කරනවා. සම්චිත්ත විරිය විමර්ශනා කියන මෙන්න මේ කාරණා වර්ධ කිරීමනොත් මේ රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මසුරුකම මේ හැම අකුසලයක්ම දුරු වෙන, කෙලකින් දකින, ප්‍රහාණය වෙන, සේවන බව මේ සූත්‍ර ටිකේ පැහැදිලි කරනවා. ඊළඟට පංචක නිපාතේ සූත්‍ර තුලදී පැහැදිලි කරන්නේ අසුබ සංඥා, මරණ සංඥා, ආදීනව සංඥා, ආහාර පාටිස්කුල සංඥා, සබ්බලෝකානබ සංඥා. මෙන්න මේ සංඥා පොදු කිරීම තුළින් නඳුරු වෙන බව. මේ විදිහට මේ චක්ක නිපාත කීපෙන් චක්ක නිපාතේ පැහැදිලි කරනවා අනුත්තරියදී දර්ශනානුස්තරී, සවනානුස්තරී, ලාභානුස්තරී, සික්ඛානුස්තරී, පරිචර්යානුස්තරී, දර්ශනානුස්තරී කියන මේ අනුස්තරී කාරණා හතර කියන්නේ උතුම් දැකීමේ උතුම් බවටපත් වෙන ඇදීමෙන් ඒ සත්‍යයටපත් වෙන ලැබීමේ මේ මේ මේ මෙන්න ශ්‍රවණය කිරීම මෙන්න මේවා මේ අනුස්තර ඒ කාරණා ටික පැහැදිලි කරනවා සක්කනිපාතය තුළ. ඊළඟට බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය ඊළඟට සාගානුස්සතිය දේවතානුස්සතිය පැහැදිලි කරනවා. ඒකෙම ඊළඟට අනිත්‍ය අනිත්‍ය සංඥා අනිත්‍ය දුක්ඛ සංඥා දුක්ඛ අනත් සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා මෙන්න මේ කාරණා ටිකත් පැහැදිලි කරනවා. ඊළඟට අක්ෂක නිපාතය පැහැදිලි කරනවා. ඒකේ වගේම කරුණු ටිකක් තියෙන්නේ. අසුභ සංඥා මරණ සංඥා ආහාර පටිච්චෝල සංඥා, සබ්බලෝක අනුදු සංඥා, අනිත්‍ය සංඥා, අනිත්‍ය දුක්ඛ සංඥා, දුක්ඛනත සංඥා ටික ඒ ටික පැහැදිලි කරනවා. ඊළඟට අටකෙනි පාඨය ආරක්ෂාංග මාර්ගය පැහැදිලි කරනවා. ඊළඟට ආරක්ෂාංග මාර්ගය ඊළඟට අවිවාහිතන අත්විමුක්තේ කරුණ ටිකත් එක්ක පැහැදිලි කරනවා. නවවෙනි පාඨයේ තර වගේම සංඥා ටිකක් තමයි පැහැදිලි කරන්නේ. සතකෙනි පාඨයේ ඒ වගේම ඒ සංඥා ටික තව වැඩි කරලා අසුබ සංඥා, මරණ සංඥා, ආය පටිච්චෝල සංඥා, සබ්බලෝකාංග සංඥා, අනිත්‍ය සංඥා, අනිත්‍ය දුක්ඛ සංඥා, දුක්ඛ නැත සංඥා, පහාන සංඥා, විරාග සංඥා ඔය ටික පැහැදිලි කරනවා. ඊළඟට ආය පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ආත්මාසනංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, මේ සංඥා සංඥායතන නිරුත්ථාපත්. මෙන්න මේ විදිහට මේ මේ අංගුත්තර නිකායේ නිපාත 10 තුලම පැහැදිලි කරනවා මේ රාගය, දේශය, ඒ වගේම ඒ සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය වීමට නැත්නම් ඉස්ලාම් පිළිසින් දකින්න ඊළඟ ප්‍රහාණය වීමට මෙන්න මේ එකින් එකට උපකාර වෙන කාරණා හැටියට ඒ විශේෂණිකාතල එක එක කරුණු පැහැදිලි කරනවා. ඉතින් මේකෙදි අපිට ප්‍රධාන වශයෙන් බලන්නට ඕනේ මේ කාරණා ටිකේදී මොකද්ද මෙතන මේ බුදුන්වහන්සේ විස්තර කරන කාරණාව කියන එක. මොකද හේතුව ගොඩක් වෙලාවට අපි නිකන් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම අපිට මේක හරියට වටහා ගන්න බැරි වෙනවා. එහෙනම් අපි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අරුබ සංඥාව කියන කාරණාව ඊළඟට ඔයගේ සාමාන්‍ය කරුණු ටිකක් තියෙනවා. ඒකකොට ඒක පොදු කර පමණින්ම එහෙනම් මෙතන නිදීම සාක්ෂාත් වෙනවා නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ නමුත් ඊට වඩා විශාල දෙයක් මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර ඔක්කොම ටික අධ්‍යයනය කරොත් අපට තේරුම් ගන්න පුළුවන් මේ මග ඉවර කරගන්න උපකාර වෙන ආකාරයට මග වටහා ගන්නට මග තේරුම් ගන්නට හේතු වන ආකාරයට මේ ටික පහදලි කරගන්නේ කොහොමද කියලා. ඉතින් සමත විපස්සනාව කියන කාරණා තුළ මේ සෑම දෙයකටම අපි දන්නවා බුදුරණවහන්සේ පෙන්නපු මඟ තමයි ආරක්ෂාන්ගේ මාර්ගය කියන එක. ඒකත් මේකේ කරා එකතුත් එක පැහැදිලි කරනවා. ආරක්ෂාංග මාර්ගයෙන් තොරව ආරක්ෂාංග මාර්ගයේ සමාවිච්ඡේ මුලින් නැතුව මොනදේ පුරුදු කළා ඒක පුරුදු කරන දේ නිවීම පිණිස හේතුවන්නේ නැහැ. නිවීම පිණිස හේතුවන්නේ ආරක්ෂාංග මාර්ගය මුල් කරගෙන ඒ පුරුදු කරන එක. එහෙනම් මේ කාරණා සියල්ලක්ම ඒ සියලුම අංග පුරුදු කරනකොට ආරෂ්ඨාංග මාර්ගය වැඩින්නේ කොහොමද? ආරෂ්ඨාංග මාර්ගය ඒ තුළ සකස් වෙන්නේ කොහොමද? ආරෂ්ඨාංග මාර්ගය තුළ නිවීම කරා යමු වෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මෙතනදී අපිට ගොඩාක් මතුවෙන කාරණාවක් තමයි මේ කියපු සෑම කාරණාවක් තුළදීම හිත සමාධියක් කරා යන වැඩ පිළිවෙලක් තමයි මේ හැම එකම තියෙන්නේ. බොද්ධංග වැඩුවත් ඊළඟට අරහතන් මාර්ගය තුල සමතිපස්සනා කියන කාරණාවත් අසුබ සංඥාව මේ හැම එකම තුල චිත්ත ඒකාග්‍රතාවයක් එක්ක කතා කරන වැඩ පිළිලක් තියෙනවා. එතකොට මේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන එක සම්මා සමාධියක්. සම්මා සමාධියක් කියනකොට මේ සම්මා සමාධියට පූර්ව වෙන ලෞකික සම්මාදිට්ඨිය වෙන්න ඕන ලෞකික සම්මා සමාධිය. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන්නට ඕන ලෝකෝත්තර සම්මා සමාධියට. එහෙනම් මෙන්න මේ අංග තුලින් අටගන්න සම්මා සමාධිය කොහොමද විමුක්තිය කරා නිවන් මඟ කරා යොමු වන්නේ කියන කාරණාව අපිට තේරුම් ගන්න වෙනවා. ඉතින් මේ සඳහා බුදුරජාණන් වහන්සේගේ රතර සූත්‍රයේකට කර්ම ඉක්මතු කළ දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ සම්මා සමාධියට මොකද්ද හේතුව මොකද්ද පස්සේ මොනවද පරිස්කාර බාගතුනාගේ පැහැදිලි කරනවා මේ චත්තාරිත්‍ර සූත්‍රය තුළ අදමෝද වික්කේ අරියෝ සම්මා සමාධි සෞපනිසා සපරික්ඛාර මොකද්ද මේ ආර්යෝ සම්මා සමාධියට උපකාර වන අංග හේතිනම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා සම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායෝ සම්මා සති යාකෝ විත්‍රේ ඉමේහි සත්‍යංගේහි පිට්ඨස් ඒකද්දතා පරික්කතා අයං මුච්චති වික්‍රේ අරියෝ සම්මා සමාධි සෞපනිකාය කිසි කපරිකාරය කිසි සත්‍ය වික්‍රේ සම්මා දිට්ඨි කුබ්බංගමා හෝති ඒකවල බුදුරණවහන්සේ අතර පැහැදිලි කරනවා මේ සම්මා සමාධිය ආර්යෝ සම්මා සමාධිය දැන් අර රාගපීයාගේ දෝෂවල හැම එකම පැහැදිලි කරපු කාරණාවලදී සමාධියකට මුල් වෙන විදිහට අකුසල ප්‍රහාණය කරලා කුසලයේ මුල් කරගෙන සමාධියක් ඇති වෙන ආකාරයෙන් වරාජ දේශ මොහ ආදී සියලු කුසල ප්‍රහාණය හැටි පැහැදිලි කරා. එතකොට මේ පටගන්න සමාධිය ආර්ය සම්මා සමාධියක් වෙන්නට ඒකට පරිස්කාර දෙන්නට ඕනේ. අන්නේ පරිස්කාර ටික මෙතන පැහැදිලි කරනවා. අංග හතකින් යුක්තව හතගන්න සමාධිය. මෙන්න මේ ඉමේහි සත්‍යංග චිත්තත් ඒකාග්‍රතාව. මෙන්න මේ අංග හතෙන් යුක්තව හටගත් සිහි එකඟතාවය අන්න එකට කියනවා ආර්ය සම්මාහ සමාධිය කියලා. සත්‍ය වික්‍රේ සම්මාදිට්ඨි පුබ්බංගමා පුබ්බංගමා හෝති පතංජලි වික්‍රේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති නිත්‍යාදිට්ඨි නිත්‍යාදිට්ඨි පජානාති සම්මාදිට්ඨි සම්මාදිට්ඨි පජානාති හෝති සම්මාදිට්ඨි එතකොට මේ පරිස්කාර සම්මා සමාධියේ හේතු වන අංගවල මූලික අංගය තමයි ඉතර කරේ සම්මා දිට්ඨිය. මුල් වන්නේ. එතකොට යන සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියන එක විස්තර කරනවා. සම්මා දිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් මනාවකට දැනගන්නවා. ඊළඟ සම්මා දිට්ඨිය සම්මා දෘෂ්ටිය වශයෙන් මනාවකට දැනගන්නවා. මෙන්න මේකටයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ කියන්නේ. අදමා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? සතුටින්නම් අත්ථීතං සත්‍යෝතං අත්ථිසුකල දුක්ඛානං සම්මානං බලං විපාකෝ සත්‍යයන් ලෝක නැති පරලෝකෝ කියන මේ දසවස්තුක සම්මාදීති නැතිකම මෙච්චර කියන ඊට මෙච්චර අදිතිය මෙලොවක් නැහැ පරලොවක් නැහැ සිම්පල් කිරීමේ විපාක නැහැ විශේෂයෙන් අම්ම කියලා කෙනෙක් නැහැ තාත්තා කියලා කෙනෙක් නැහැ සමන අභ්‍යාසමරු මේ ජීවිත අපට බැලමන අභ්‍යාසමරු නැහැ මේ ලෝකයක් නැහැ පරලෝකයක් නැහැ කියලා මෙන්න මේක තමයි මෙච්චර අදිතිය ඊළඟට ඔන්න විස්තර කරනවා මේකදී කතමාද විච්ඡවේ සම්මා විච්ඡේ මොකද සම්මා විච්ඡේ සම්මාදිට්ඨිය මහා වික්‍රේ කියන්නේ වඩා සම්මාදිට්ඨිය මහන්නේ දෙකක් තියෙනවා. අතිවික්‍රේ සම්මාදිට්ඨිය සාතව කුණ්‍ය භාගය උපදීපා. පහනේ එක සම්මාදිට්ඨියක් තියෙනවා ආත්ම සහිතයි ඉවතේම වෙන්නේ. කෙලෙස් කෙලෙස් විපාක තියෙන. එතන කෙලෙස් කියනකොට දැන් අපට මතක් වෙන අකුසලනේ. මුත් කෙලෙස් කියනකොට අපිට උපදී නැත්නම් මේ ප්‍රයත්න කරේ විපාකයක් තියෙන කිනක නැඹුරු වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. අනිත් එක තමයි අතිවික්කේ සම්මාදිට්ඨි අරිය අනාතම ලෝකෝත්තර මග්ගස්ස. තව සම්මාදිට්ඨිය කියන ආර්යෝ ආස්තවයෙන් තොරව ලෝකෝත්තර මාර්ගයෙන් හේතුවක්. අතමාදිට්ඨිය සම්මාදිට්ඨි සාතව පුණ්‍යභාවය උපදීවක්. මොකද්ද ආස්තව සහිත පිනතඹුරු වෙච්ච මේ සම්මාදිට්ඨිය. ඒ තමයි අත්දින්නම් අත්ීතං අත්‍යුතං අත්‍යුත දුක්ඛාණං කම්මාණං පරම් විපාකං කියලා මේ මෙලවත් කියනවා පරලවත් කියනවා කිම්කව කිරීමෙන් ඊළඟ විපාක තියෙනවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියනවා ඕපාසත් තියෙනවා ජීවිත අවබෝධක තුනක් බ්‍රාහ්මණ තියෙනවා මෙලොව පරිවත් තියෙනවා කියලා මෙන්න මේ පිළිගැනීම තමයි ලෞකික සම්මාදිට්ඨිය. එතකොට දැන් මේ නිවන් නිවීමට පිණිස හේතු වන පරිස්කාර නියමිත උපකාර වන සංකාදේශ මොහාදී සියලු අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස යම් ප්‍රතිපදාවක් පුදු කරනකොට ඒ ප්‍රතිපදාව තුළ හටගන්න සමාධිය ආර්ය සම්මා සමාධියක් බවට උපත්වන්නට උපකාර වන අංග හතක් තියෙන හතේ පළවෙනි එක තමයි මේ විස්තර කරන්නේ. ඒ පළවෙනි අංගයේ ලෞකික එක ඒ අංග ලෞකික සම්මාදිට්ඨිය විස්තර කරා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ කටමාදිට්ඨිය සම්මාදිට්ඨිය අරිය අනාසව ලෝකෝත්තර මග්ග. මොකද්ද මේ ආර්ය වූ ආස්ව දුර්වල ලෝකෝත්තර මාර්ගාංගය. යාකෝ විච්ඡේ ආර්ය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය මග්ගම් සමග්ගිනෝ ආර්ය මග්ගම් භාවයේතෝ සංඥාය සංයේන්ද්‍රිය සංඥා බල ධම්මචේ සම්බුද්ධංගෝ සම්මා දිට්ඨි මග්ගංගම් අයං උච්චති විච්ඡේ සම්මා දිට්ඨි අරියානාතව ලෝකුත්තර මග්ගංගම් මොකද්ද මේ ආර්ය වූ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආර්ය චිත්තස් ආර්ය චිත්තස් අනාත්ම ආත්ම දුර්වල චිත්තස් ආර්ය මාර්ගයේ යුක්ත ආර්ය මාර්ගය භාවිතා කරන කෙනාගේ ප්‍රඥාවක් ඇද්ද? ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? ප්‍රඥා බලයක් ඇද්ද? ධම්මචි සම්බොධ්‍යංගයක් ඇද්ද? මාර්ගාංගයේ සම්මා දිට්ඨියක් ඇද්ද? මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය වෙන්නේ ආර්ය ලෝකෝත්තර මාර්ගයේ පුරුදු කරන කෙනාගේ සම්මා දිට්ඨිය. සෝ මිත්‍යා දිට්ඨිය පහනාය වායමති. සම්මාදිට්ඨිය උපසම් කරගන්න. කොහොමද උත්සාහ කරන්නේ? මෙත්තාදිට්ඨිය දුරු කරගෙන සම්මාදිට්ඨිය උපදවා ගන්න. හැබැයි මෙතන පුරවා ගන්න උත්සාහ කරන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ස්වාසහෝති සම්මා වායාම. අන්න එතන තියෙන වීරිය තමයි සම්මා වායාම. තෝ සතෝ මිත්‍යාදිට්ඨිය පජහති සතෝ සම්මාදිට්ඨිය උපසම්පද්ද විහෙරති. ඔහු සිහියෙන් තමයි මේ සම්මාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය දුරු කරමින් සම්මාදිට්ඨිය මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පුරවා ගන්නේ වාසය කරන්නේ සාතු හෝති සම්මාසති ඒක තමයි සම්මාසතිය ඉතින් මේ කයෝ ධම්මා සම්මා විපුති අනුපරිධාවන්ත අනුපරිවත්තන්ති එය සීදා සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති මෙන්න මේ අංග තුන එකටම පවතින දේවල් මොකද්ද සම්මා දිට්ඨිය සම්මා වායාමය සම්මා සතිය කියන කාරණාව එතන හදිපත්තාන දහවදින ආසාපි සම්පජාන සතිමා කියන කාරණාව එතකොට සිද්ධියක් නෝනත් වීර්යය කියන කාරණාව ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා සමාධියට ආර්ය සම්මා සමාධියේ හේතු වන ප්‍රත්‍ය වන අංග හත පැහැදිලි කරන ඒක ලෝකෝත්තර මාර්ගයේ සම්මාදිට්ඨිය කියලා විතර කරා. එතකොට මෙතනදී බලන්න කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි දන්නවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනකොට දුක්ඛ ඥානං, සංග ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං ඉතරේ තියෙනවා. එතකොට මේ දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං කියන්නේ සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනා. සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනාගේ කියන නෝන තමයි දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං මේ සම්මා දිට්ඨිය මේ විදිහට පදනම් වෙලා සම්මාදිට්ඨියෙන් යුක්තව මාර්ගය විස්තර කරන අතිපට්ඨාන සූත්‍රය චතුරාර්ය සත්‍ය පබ්බේ ආරස්ථාන මාර්ගයේ විස්තරයේදී එතන පැහැදිලි කරනවා සම්මාදිට්ඨිය කියන්නේ මේ ඥාන හතරෙන් යුක්ත ස්වභාවය සම්මා සංකප්පය අව්‍යාපාද අවිහිංසා නිකම්ම සංකප්ප ඊළඟට ඒ විදිහට සාමාන්‍ය අපි දන්න අධිෂ්ඨාන මාර්ගයේදී විස්තර කරනවා හැබැයි එතන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැබැයි ඥානයෙන් යුක්තව සම්මාදිට්ඨිය විස්තරය තියෙන්නේ මෙතන හැබැයි සම්මාදිට්ඨිය විස්තර කරන ඥානෙ විස්තර කරන්නේ මෙතන විස්තර කරන්නේ ආර්ථික තියෙන අනාසක තියෙන ආර්ය මාර්ගයේ යුක්තව වාසය කරන කෙනාගේ අඤ්ඤා ඉන්ද්‍රියක් සංඥා බලයක් ධම්මචේ සම්බුද්ධංගයක් ඇද්ද මෙයයි සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. මේක තවත් තේරුම් ගන්න පුළුවන් සම්මා සංකප්පය විස්තර කරන්නේ කාරණාවේදී. එතකොට සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? බුදුරණවහන්සේ මේක පැහැදිලි කරනවා. සතරවික්කේ සම්මාදිට්ඨි කුබ්බංගමා හෝති සතංජිකේ සම්මාදිට්ඨි කුබ්බංගමා හෝති මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්පං සම්මා සංකප්ප පජානාති යා සාසනෝති සම්මාදිට්ඨි සතමෝති වික්කේ මිච්ඡා සංකප්පෝ ඔන්න සම්මාදිට්ඨිය හේතුනම මිච්ඡා සංකප්පය සම්මා සංකප්පය තේරුම් අරගෙන මිච්ඡා සංකප්පය දුරු කර සම්මා සංකප්පය කරගන්න මිත්‍යා සංකප්ප කියන්නේ මොකද්ද? කාම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියන කල්පනාහත් තුන තමයි මිත්‍යා සංකල්ප වෙන්නේ. එතකොට සම්මා සංකප්ප කියන්නේ මොකක්ද? අතංගත දික්ක අතංගත දික්කේ සම්මා සංකප්ප. සම්මා සංකප්ප හා දික්කේ ද්වං වදාම. සම්මා සංකප්ප දෙකක් තියෙනවා. අත්ති දික්කේ සම්මා සංකප්ප සාතවා පුඤ්ඤ භාග්‍ය උපදීපක්ෂෝ. එකක් තියෙනවා සම්මා සංකප්පය ආසෝසිත පින්නිපාතයෙන් යුක්තව කියන සංකල්පය. ඊළඟට අනිත් සම්මා සංකල්පය තමයි අරියෝ අනාථෝ ලෝකෝත්තර මග්ග. ආර්යෝ ආස්තව දුරවන ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත සංකල්පය තමයි අනිත් සම්මා සංකල්පය. මොකද පුරුපාදී උපදීපස්සා වෙන සම්මා සංකල්පය නෙක්ඛම් සංකප්පේ, අව්‍යාපාද සංකප්පේ, අවිහිංසා සංකප්ප. මෙන්න මේ සංකප්ප තමයි මේ භාගිය උපදී වේපක්ක වෙනට නැඹුරු වෙච්ච ප්‍රයත්න සංකල්ප වල සම්මත සංකල්ප බඩපත් වේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා සතිපට්ඨාන සූත්‍රයේ තුලදී සම්මාදිට්ඨිය දුක්ඛ ඥානං සම්මුදය නිරෝධී මග්ග ඥානං මත පදනම් වෙලා ඉස්තර කරන තැනදී සම්මා සංකල්ප විතර කරන්නේ මේ තුන තමයි. මෙතන සම්මා සංකල්ප විතර කරන්නේ ලෞකික සම්මා දිට්ඨිය මත පදනම් වෙලා විතර කරන තැන තමයි ලෞකික සම්මා සංකල්පයට තමයි මේ නික්කම්ම ව්‍යාපාද අවිහිංසා කියන සංකල්ප තුන විතර කරන්නේ. ඊළඟට මොකද්ද? අතමෝදි දෙකේ සම්මා සංකල්ප ආර්ය අනාසෝ ලෝකෝත්තර මග්ගම. මොකද මේ ආර්ය වූ ආස්ව දුරවන විදිහට වැඩ පිළිලක් තියෙන සම්මා සංකල්පය වෙන්නේ. පිට ලක්ෂණ විතර තියෙනවා යෝකෝ වික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගා සමග්ගින අරිය මග්ගම් භාවයසු තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පන ව්‍යප්පන චිතසෝ අභිරෝපණ අභිනිරෝපණ වචී සංඛාරෝ අයම් වික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසව ලෝකුත්තර මග්ගංගෝ මෙතන පැහැදිලි කරනවා මොකද්ද ආර සිතින් යුක්ත ආශ්‍රව දුරුකන සිටින් යුක්ත ආර්ය මාර්ගයෙන් යුක්ත කෙනාගේ ආර්ය මාර්ගී භාවිතාව යුක්ත කෙනාගේ යම් තරකයක් ඇති යම් විතරකයක් ඇති යම් සංකල්පයක් ඇති ඒ දර්ශනය පිණිස යොමු කිරීමක් ඇද වඩ වඩාත් යොමු කිරීමක් ඒක ඇතුලේ නුගත් ਵਿਚාරයක් ඇති මෙන්න මේකයි කියනවා ලෝකෝත්තර සම්මා සංකප්පය එතකොට මේක මම අර පැහැදිලි කරු මේ කරුණු ඔක්කොමත් එක ටිකක් ගලපලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ ඥානංවද පදනම් වෙලා සම්මා සංකල්ප විස්තර කරන එකත් ලෞකික සම්මාදිට්ඨිය තුළ මෙතන සම්මා සංකල්ප විස්තර කරන එකත් ඒවත් මෙතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළ මේ ඥාන විස්තරයක් නැතුව පඤ්ඤාව පඤ්ඤා බල ධම්මටි සම්බොජ්ජංගය ආදී ආර්ථික අනාසොච්චිතින් යුක්ත කෙනාගේ සම්මා සංකප්පයත් කියන කාරණා සම්බන්ධව අපොන්දර ගලපලා බලන්න වෙනවා ඊළඟට මෙතන සීලය විස්තර කරනකොට දැන් මේ සම්මා සංකප්ප විස්තර කළා කියනවා මේ සම්මා සංකප්පය මේ වාචී ළඟ මේ මෙච්ච සංකප්ප දුරු කරන්න සම්මා සංකල්ප පුදවා ගන්න වීර්යයක් කරනවා ඊළඟට ඒක සම්මා වායාම සතිය, චේතනාධින සීය සම්මා සතිය. ඒ වගේම ඒ විදිහට මේ සම්මාදිට්ඨිය මුල තමයි මේක කරන්නේ. ඒ නිසා මෙන්න මේ අංග තුනත් සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුනත් මේ සම්මා සංකප්පය තුළ තියෙනවා. ඊළඟට බුදුරණාහි පැහැදිලි කරනවා සම්මාදිට්ඨි පූර්වංග වෙලා සම්මාදිට්ඨිය මුල් වෙලා මිච්ඡා වාචා දුරු කරලා සම්මා වාචා උපදවා ගන්නවා. එතකොට මෙතන මිත්‍යා වාචා දුරු කරලා සම්මා වාචා උපදවා ගන්නවා කියලා විස්තර කරලා මිත්‍යා වාචා කියන්නේ මොකද්ද? මුසාවාදා, පරසා වාචා පිසනා වාචා සම්ප්‍රප්පලාප ඊළඟට සම්මා වාචා කියන්නේ මොකද්ද සම්මා වාචා කියනවා සම්මා වාචාම් පහම් විකේදම් වදම් දෙකක් තියෙනවා අතිලික්කේ සම්මා වාචා සාසවා පිළිබඳ උපදීපපක එක සම්මා වාචාවක් තියෙනවා ආත්ම සහිතයි කිනිපාකෙන් යුක්ත දෙයක් අතිලික්කේ සම්මා වාචා අරිය අනාස ලෝකුත්තර මග්ග එක සම්මා වාචා එකක් තියෙනවා ආර්ය වූ සාසව දුරු කරන විදිහට ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත එතකොට මොකද්ද කුණිවාගේ සම්මා වාචායික මුසාවාදා වේරමණී විසුනාය වාචා වේරමණී සරසාය වාචා වේරමණී සම්පපලාපා වේරමණී මුසාවාදා වේරමණී බොටුගෙන් වලකින එක ශ්‍රී ලංකාවේ ඉපදෙනකින් පරපතනකින් වලකින එක තමයි ලෞකික සම්මා වාචා වෙන්නේ එතකොට මේ ධම්මාවාචා විස්තරයම තමයි සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ ඥාන නිරෝධය සමුදය මග්ග ඥාන විස්තරයත් තියෙන සම්මාවාචා තුළ තියෙන්නේ. ඊළඟට මෙතන සම්මාවාචා ආර්යයක විස්තර කරනකොට අයම් වික්කේ ආර්ය සම්මාවාචා විස්තර කරන්නේ මොකද්ද? යාකෝ යා යාකෝ වික්කවේ ආර්ය තිස්සත් අනාසව තිස්සත් ආර්ය වංශං සමග්ගිනෝ ආර්ය මග්ගම් භාවයතෝ සතෝහි වටි දුක්තරකේ ආරති විරති පටිවිරති විරමයි මේ ආර්ථිකින් යුක්ත ආර්ය අනාථිකින් යුක්ත ආර්ය මාර්ගින් යුක්ත කෙනාගේ ආර්ය මාර්ග භාවිතා කරන කෙනාගේ වටි දුක්තරකේ හතර වටි දුක්තරකේ හතර දුරු කරලා දුරිම දුරු කරලා අයින් කරලා තියෙනවා මෙන්න මේක කියනවා ආර්යෝ අනාස්සව වූ ලෝකෝත්තර මාර්ගයෙන් සම්මා වාචා. මෙතන පැහැදිලි කරන්නේ නැහැ සම්බපලාව දුරු කරලා මේ මුසාවාද දුරු කරලා හොඳේ කරනවා කියලා පැහැදිලි කරන්නේ අතන පැහැදිලි කරනකොට දුරු කරන අවචරය කරේදී නමුත් හොඳ දේ කරනවා එක පුණ්‍ය භාගය නමුත් මෙතන හොඳ දේ කරනවා කියන කාරණාව නැහැ මෙතන තියෙන්නේ ආරසිත වඩන කාරණාවත් එක්ක මේකට ගැලපෙන ලක්ෂණ සූත්‍රයක් තියෙනවා මේ මහා සලායතනික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තුනේ තියෙන අවසාන හරිය තියෙනවා මේ එතනත් මේ විදිහටම ඇස ඇස දන්නෝ නම් දකිනවා නම් යථාර්ථයෙන් කියලා මේ විදිහට ආයතන යථාර්ථ දකින්න විස්තර කරලා මේ දැක්ම තමයි සම්මාදිට්ඨිය. ඒ සඳහා ඒ දකින ඒ අවස්ථාවේ සංකල්පනාව සම්මා සංකප්පය, වීරිය සම්මා වායාම, සතිය සම්මා සතිය, සමාධි සම්මා සමාධිය එහෙම විස්තර කළා කියන බුද්ධංගම පූර්වංගව සීල සමාධි වාචා සම්මාදාගිය පරිසිද්ධ. එතකොට ඒ අවස්ථාවේ මේක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාදීවවත ලෝකෝත්තර මාර්ගයෙන් පත්වන්නේ ලෞකික අර අකුසලයේ දුරු කරලා වැඩිය දුරු කරලා ඒ වගේම හොඳ පුණ්‍ය භාගයකට කලින් කරලා තියෙනවා ඒ වගේම අකුසලයේ අකුසලයට දුරු කරලා තියෙනවා මෙතන හමෝ කරනවා නෙමෙයි මේ දර්ශනයේ දැක්ම තුළ යථාර්ථයේ දකින්න සත්‍ය දකින්න ඒ ආර්ථිකත් එක්ක අර විදිහට අකුසලයකට එන ස්වභාවය නෑ සම්පූර්ණ දුරු කරලා තියෙන්නේ. සම්පූර්ණ ඒකාන දුරු කරලා තියෙන්නේ අකුසල වෙන ස්වභාවයක් නෑ. එතකොට මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා මෙතනදී මේ සම්මා වාචා කියන කාරණාව. ඊළඟට සම්මා කම්මන්ත කියන කාරණාව පැහැදිලි කරනවා. සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? එතනත් අර විදිහටම සම්මා කම්මන්තයත් දෙකක් තියෙනවා. අර මිත්‍යා කම්මන්ත කියන්නේ පාන පානාස්වාද අදින දාන කාමිත මිත්‍යාචාර මේ ටික. එතකොට සම්මා කම්මන්තය කියලා කියන්නේ ලෞකිකයි ලෝකෝත්තරයි දෙකයි. ලෞකික විස්තර කරනවා මොකද්ද? පුණ්‍යභාගිය සම්මා සංකල්ප සම්මා කම්මන්තය කියන්නේ අදින දාන වේරමණී පානාස්වාද වේරමණී කාමිත මිත්‍යාචාර වේරමණී කියන එක ලෞකික සම්මා කම්මන්තය. ලෝකෝත්තර සම්මා සංකප්ප සම්මන්තයේදී අන ආසොදුරු වෙන විදිහට ඒ සම්මා සම්මන්තය ඉස්තර කරනවා ආරතික කියන අනාත්ම හිතකින් යුක්ත මාර්ගය භාවිතා කරන එයාගේ තුන් දුකා දුක්කට දුර වෙලා තියෙනවා. දුරින්ම දුර වෙලා. ආරති විරති පටි විරති කියනවා. මෙන්න මේකට තියෙන වීර්ය මේ දුරු කරන්න තියෙන වීර්යය තමයි සම්මා වායාම ඒ වගේ මේක දුරු කරන්න තියෙන සිහිය සම්මා සතිය මේ හැම එකටම මුල් වන සම්මා දිට්ඨිය. එහෙනම් මේ කාරණා තුන තුළදී සම්මා දිට්ඨි සම්මා වායාම සම්මානද කියන කාරණා තුනම තියෙනවා. ඊළඟට සම්මා ආජීව විස්තර කරනකොට මේ විදිහටම විස්තර කරනවා සම්මා ආජීව තුළ මිච්ඡා ආජීව මිච්ඡා ආජීව වශයෙන් දැනගන්නවා. සම්මා ආජීව සම්මා ආජීව වශයෙන් දැනගෙන මිච්ඡා ආජීව දුරු කරනවා. ඒක තමයි සම්මා දිට්ඨිය මුල් වෙන එක සිදුවන්නේ. එතකොට සම් මිත්‍යා ජීව කියලා කියන අර කෝණ ලපණනේ මිත්‍යා කියන්නේ ඒ විදිහට මිත්‍යාවෙන් විවිධ නිමිති පෙන්නලා හරි ප්‍රවිද්දෙක් හැටියට ගත්තොත් ඊළ නිමිති පෙන්නලා ලාභ අපේක්ෂාවෙන් යම් කිසි විදිහකට නොගැලපෙන දේ කිරීම ඊළඟට මේ කෙනෙකුගේ නම් මිත්‍යා ජීව දැන් සාමාන්‍යයෙන් අද ගොඩක් කතා කරන ස්වභාවය තියෙනවා ඊළඟට සම්මාජීව කියනකොට සම්මාජීව දෙකක් පැහැදිලි කරනවා ඒකතර මුලින් වාචා සම්බන්ධ කරලා වගේම ඒ දෙකකින් එකක් පුණ්‍ය භාග්‍ය පුණ්‍ය භාග්‍ය තමයි මිත්‍යාදී ප්‍රහාණය කළ සමාධි වෙනිස්ස ජීවිතයකට කිරීම ඊළඟට ලෝකෝත්තර කාරණා විස්තර කරනවා සමාධි කියන්නේ මොකද්ද අරියෝ අනාථෝ ලෝකෝත්තර මග්ගංග ආර්ය සිත්තත් අනාථ සිත්තත් අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවයේදී මිත්‍යා ආජීව ආර්ථ විරති පටිවිරති වේරමණී මේ මිත්‍යා ආජීව දුරින්ම දුරු කරලා අයින් කරලා සම්පූර්ණයෙන් දුරු කරලා ආරක්ෂිත වඩන කෙනාගේ අනාථ සහිත කියන කෙනාගේ මාරේ මාරේ යුක්ත කෙනාගේ මෙන්න මේ විදිහටයි ඒ මිත්‍යාදී දුරු වීම තියෙන්නේ ඒක සම්මාදිට්ඨි පූර්වංග වුණ ඒ වගේම සම්මාජීව සම්මාදිට්ඨි පූර්වංග වෙලා ඒ කියන මෙතන වීරිය මිත්‍යාදී මිත්‍යාදී දුරු කරන්න සම්මාදී උපදවා ගන්න තියෙන වීරිය සම්මා වායාම සිය සම්මා සතිය මෙන්න මේ කරුණු තුනම යොමු වෙලා තියෙන්නේ කියලා මෙතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ කාරණා හත. දැන් මෙතනේ කාරණා හතම කියවුණා. පැහැදිලි වුණා. සම්මා දිට්ඨිය පැහැදිලි වුණා. සම්මා සංකල්ප පැහැදිලි වුණා. සම්මා වාචා පැහැදිලි කරා. සම්මන්තේ පැහැදිලි කරා. ආදී පැහැදිලි කරා. එතකොට එතන තියෙන වායාමයේ හැම එකකටම පැහැදිලි කරලා සම්මා වායාමයෙන් පැහැදිලි කරා. සම්මා සතිය පැහැදිලි කරා. ඒකම කියන සීයේ හැම දෙයක් ගැනීම තුළ සීහ සම්මත මෙන්න මේ කාරණා හතින් යුක්ත චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධිය මෙන්න මේ විදිහට අර චිත්ත ඒකාග්‍රතාවයත් අර ඕනම ක්‍රමයකින් අර පාටිපියාල සූත්‍රවල පැහැදිලි කරපු ඕනම ක්‍රමයකින් ඒ සමථ විපස්සන ආරේෂ්ඨාංග මාර්ගයේ අසුභ සංඥා මරණ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා මේ හැම කාරණාවක් තුළදීම මෙන්න මේ විදිහට අංග වැඩෙමින් ඒ චිත්ත ඒකාග්‍රතාව ඇති වෙනවා නම් අන්න ඒක ඒ රාග දේශ මොහ ඒ වගේම ජීවිතය මසුරුකම ඊළඟට ප්‍රමාදය කටකපට මායා බව මේ සියලු දේවල්ම දුරවන්නට හේතු වන බව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මෙතනදී හිතන්න ඕන ලස්සන කරුණු ගොඩක් මේ දේශනා කරුණු කීපය තුළ ඉක්මතු වුණා. මෙතන මේ සම්මාදිට්ඨිය මුල් කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල් වෙලා ඒක තුලින් සම්මා වාචා සම්මන්තා ජීව කාරණාව සම්මා සංකප්ප කියන මේ කරුණු ටික ආර්ථික වඩන කෙනා ඒ කියන්නේ ආර්ථිකින් යුක්තව ඒ මොහොතේ දැක්මෙන් යුක්තව ඉන්න කෙනාගේ මාර්ගයේ ගැන විස්තරයක් තිබ්බා ඊළඟට හතිපට්ඨාන සූත්‍රය තුළ සම්මාදිට්ඨිය දුක්ඛ ඥානං පදනම් වෙලා සත්‍ය ඥානයට සැමරෙච්ච කෙනා පුජ්‍යලයක් ඇටියට මේ පුජ්‍යලයක තුල එතනත් කුංගිලාසිරියස් වැඩෙනවා. එයා පුරුදු කරන ක්‍රමය අනුව එයාට පුළුවන්කමක් ලැබෙනවා. ඒ පුණ්‍ය භාගීය පැත්තට වැඩිච්ච කුසල පැත්ත එයාගේ සිහිය නොවන වීරිය පදනම් කරගෙන ලෝකෝත්තර මාර්ගයේ බවට නැත්නම් නැවත දර්ශනය සත්‍ය දකිමින් සත්‍ය දැකීමෙන් යවස්ව දුරවන විදිහට සිත සකස් කරගන්නට එයාගේ අර ඥානීය පදනම්ලා තියෙන නිසා මේ කාරණා ගැන ටිකක් කතා කරන්න ඕන මේ ගොඩාක් විස්තර කරන්න පුළුවන් කරුණු ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පැහැදිලි කරපු මේ කාරණා පුරුදු කරනවා නම් යම් කෙනෙක් මේ සමාධි චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්නට යම් ක්‍රමයක් උපකාර කරගෙන පුරුදු කරනවා නම් අන්න ඒක මේ රාග දේශ මොහ ඒ වගේම සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා නිවීම සාක්ෂාත් කරගන්නට හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණා ටික තව දුරටත් කතා කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. දරුවන් කරන්න. සාදු සාදු සායනහන්ත වහන්සේ බොහොම හොඳින් පැහැදිලි කළා. ඉතින් මේ වහන්සේම පැවසුවා වගේ මෙතන කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා මම හිතන්නේ හැම පැත්තෙම විස්තර වෙනවා. ඉතින් මම හිතන්නේ ඔබ වහන්සේ විශේෂයෙන් විස්තර කළා මේ ආර්ය ශ්‍රාන්තිකේ මාර්ගයේ අංගාට සම්මා දිට්ඨිය මුල් වෙලා යෙදෙන හැටි දෙආකාරයක් ලෝකයට අයිති සම්මා දිට්ඨියෙන් කොහොමද වෙන්නේ? ඒ වගේම ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය මත කොහොමද ඒවා යෙදෙන්නේ? එතකොට මේ රාග ප්‍රියාල වර්ගයෙන් එතකොට මේ රාගය දුරු කරන්න නම් මේක ලෝකයට අයිති විදිහකට යම් කිසි දුරු කිරීමක් මම හිතන්නේ අපි යටපත් කිරීමක් කිව්වොත් හොඳයි කියලා දුරු කිරීමට වඩා ඊළඟට එක සම්පූර්ණයෙන් ඉවත් කර කඩා බිඳ දැමීමක් වගේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙනවා කියලා මට හිතෙන්නේ ඉතින් අපේ අපේ මේ පිරිසට මොනවා හරි ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු කාට හරි සම්බන්ධව ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න විශේෂයෙන් මම හිතනවා අපි මේ අර ලෝකේ ආයිති දර්ශනයයි ලෝකෝත්තර දර්ශනයයි වෙන වෙන විදිහටම ඒක තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඒ ගැටලු මත කරනවා නම් හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. පෙරවන් සරණයි කවුරු හරි ඉදිරිපත් වෙනකන් මම පොඩි ප්‍රශ්නයක් මතු කරන්නම් ස්වාමීන් වහන්සේ දැන් මේ මේකේ ක්‍රම ගොඩාක් කිව්වා සමත විපස්සනායින් පටන් අරන් ඊළඟට අර ශුන්‍යත සමාධි ශුන්‍යත අනිමිත්ත අනිමිත්ත ඊළඟට අර සතර සම්‍යක් ප්‍රතම් වීරය පැත්තෙන් ඉතිපාද පැත්තෙන් සතිපට්ඨාන හතර පැත්තෙන් ඒ වගේ ඊළඟට අසුබ සංඥා, මරණ සංඥා, ප්‍රතිකූල සංඥා වගේ යන මේ වගේ දේවල් වලින් ඒ වගේම අනුස්සති භාවනාත් එතන පැහැදිලි වුණා. සුත්තානුස්සති, ධම්මානුස්සති වගේ ඊළඟට ප්‍රතිකූල සංඥා. එතකොට ඒ මූලික මට්ටමේ අපිට සාමාන්‍යයෙන් අර ලෝකෙට අයිති වගේ පේන අසුබ සංඥාව වැඩිම නැත්නම් නවසීගතිකේ වැඩිම ප්‍රතික්කුලේ වැඩිම නැත්නම් අනුස්සති භාවනා මට්ටමේදී බුද්ධ අනුස්සති ධම් අනුස්සති ඒ වගේ දේවල් ටිකෙත් මේ ආර්ය සම්මාදිට්ඨිය යෙදෙන විදිහට ඒවා කෙරෙන විදිහක් තියනවද නැත්නම් ඒවයි ලෞකික වශයෙන් අපි සමතයක් විදිහට නැත්නම් යටපත් වීමක් විතරද එතන වෙන්නේ සාමාන්‍ය කර්මයෙන් පැහැදිලි කරලා දෙන්න. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. දැන් ඊටම ඇත්තරම අර මම අර මුලින්ම පැහැදිලි කරා මේ සමාධිය කියන කාරණා දැන් මෙතන මුල් කරගෙන සමාධියක් නැති වෙන්නේ ඕනම දෙයකින්. එතකොට මේ සමාධිය ආර්ය වූ සමාධියක් ආර්ය වූ සම්මා සමාධිය බවට පත් වෙනට අර අංග හත තියෙන්න ඕනේ. ඒ අංග හත එකකින් තොරව සමාජයක් ඇති වෙනවා. හැබැයි ඒකට අර ඒ අංග හත මොන ලෞකික සම්මාදිට්ඨිය මත පදනම් වෙලා නම් ඊට අදාළ තමයි මේ සම්මා සමාධිය. ආර්ය වූ සම්මා සමාධිය ලෝකෝත්තර මාර්ගයට උපකාර වෙන්නේ නම් අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය මත පදනම් වෙනවා. දැන් මේකට ඇත්තටම මේ දේශනාවත් කියන මේකට තව ලස්සන ওই කාරණාවට ඇත්තටම අනුශෝක සම්බන්ධයි. දැන් අපි අනුසති භාවනාව ගැන ගොඩාක් කතා කරනවා. මේ අනුසති භාවනාව තුළින් විමුක්තිය කරා නැත්නම් නිවීම කරා යොමු වෙන විදිහට අනුසති භාවනාව පුරුදු කරන්න පුළුවන් කියන එක සම්බන්ධව ගොඩාක් කතා කරනවා. බුදුරජාණන්සේගේ දේශනාවක් තියෙන මේකට මහා නාම සූත්‍රය. අනුසතිකයි තියෙන්නේ. ඒකදී පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ අහනවා මේ මහානමසාර කියලා යෝතෝ බන්ති අරිය ශාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සෝ කතමේන විහෙරේන බහුලං විහෙරති ස්වාමීනි මේ මේ සාසනේ ඵලයට කැමිනි ආර්ය ශාවකයා මේ සාසනේ ඵලයට කැමිනි ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සාසනේ දැනගත් ඵලයට කැමිනි ආර්ය ශාවකයා කුමද්ද බහුල වශයෙන් වාසය කරනවා යෝත මහානම අරිය ශාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සෝ තීනා විහෙරේන බහුලං විහෙරති එන්න මේකෙන් බහුල වශයෙන් වාසය කරන්නේ ඉදනම් පහන වරිසාව කොටාගතන් අනුස්සර දිවිසෝ භගවාන හා සම්මා සම්බුද්ධ උදේකන සම්පන්න සුබතෝ ලෝකදී අනුස්සරෝ බුදුදම සාරතරම සම්බුද්ධ භගවා කියලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේව අනුස්සරණය කරනවා. එහෙම අනුස්සරණය කරනකොට මොකද වෙන්නේ? නේවත් තස්මින් සම්පූර්ණ සමයේ රාග පරිවර්තන සිත්තන් නොති. න දෝෂ පරිවර්තන සිත්තන් නොති. න මෝහ පරිවර්තන සිත්තන් නොති. උදුගත මේවත් තත්ත්වයෙන් සමේ සිත්තන් නොති. ඔහුගේ මේ අවස්ථාවේ රාගයෙන් දේශයෙන් මුල් යටපත් වෙලා නැහැ. පිළිවෙලා තියෙන්නේ. තථාගතයන් ආරප්ප තථාගතයන් වහන්සේගේ මේ එකක් තියෙන එක. උජුගතස්ස කෝපන මහානාම අරිය ශාවක ලබති අස්ස වේදා. ඔහු එතකොට ඒකෙන් අර්ථය ලබනවා කියනවා. ලබති ධම්ම වේදා ධර්මය ඒක තේරුම් ගන්නවා කියනවා. ලබති ධම්ම උපසම්පිතං පාමුච්චං ඔහු ධර්මයෙන් සංසිඳන ප්‍රමුදිවාදී වෙලා සමුද්දස්ස සීවිදාය සීවිත වට අරගෙන සීවිත මනස්ස කායෝ පස්සම්පති. පස්සම්බ පස්සද්ද කායෝ සුඛං වේදී සුද්ධවදිතං සමාධිය අයං මුක්තිනි මහා නාම ආර්ය ශාවකෝ විසම ගතාය පජායේ සමප්පත්තේ විහෙරති මෙන්න මෙයා මෙන්න මේ විදිහට දුරුකත් මෙහෙම වාදි කරනකොට ඔහු මේ ධම්මසෝතයට බැස ගන්න. එතන පැහැදිලිව ධම්මසෝතං සමාපන්නෝ ධම් වැඩපහට බැසගත්ත කෙනා බුද්ධානුස්සතිය භාවයේ කියන්නේ බුදුරණාහිගේ අනුසරණය කරනවා කියලා. මේ විදිහට ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඊළඟට සීලානුස්සතිය, ඊළඟට ඡාගානුස්සතිය, ඊළඟට දේවතානුස්සතිය මෙන්න මේ කරුණු සියල්ලම මේ සමාධිය වඩන ආකාරය පැහැදිලි කරනවා. මෙන්න මේක කියනවා අර ශ්‍රාවකයා භාවිතා කරන්නේ ආගත පරියට කැමති කෙනා. ඒකවල මෙතන මෙන්න මෙහෙම භාවිතා කරන කෙනා තමයි සදහවතන ආස්ව දුරු කරන්නේ කාගදේ හොඳුරු වෙන්නේ. එතකොට එහෙනම් මෙතන වචනේ සම්පූර්ණ පැහැදිලි කරලාම තියෙනවා ආගත පද ධම්මකෝතන්නේ ගාමන් සැදපත් බැටගත්ත. අන්න එහෙම කෙනා ඒ දර්ශනයේ යුක්ත කෙනා ඒකත් එක සම්මාදිට්ඨිය ඒ පදනමත් එක්ක යම් කිසි දෙයකින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවද අන්නේ චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක ආශ්‍රතයට වඩපත් වෙනවා. එහෙම නැතුව සාමාන්‍යයෙන් ගුරු කරාට මේ යමක් පුරුදු කරාට ඒකින් ශුන්‍ය වාග්ය පැත්තක් විතරයි වැඩෙන්නේ. ලෝකෝත්තර මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒක මේ කරුණු දේශනා මේ ගණනාවෙන් අපට ඒක ගොඩක් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් තේරුම් ගන්නට ඇති තවත් මොනවාරි මේ ගැන තේරුම් ගන්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැක් සබ්සෝඩ් පෙරවන් පෙරවන් සරණයි කොට මේ එතන පැහැදිලි වුණා මම හිතන්නේ ඒක සම්මාදිට්ඨිය ඇතුව ඵලයක් ලැබපු කෙනක් මම හිතන්නේ මේ මූලික භාවනාවල සුද්ධානුස්සතිය වගේ භාවනාවල යෙදෙනකොට ඒකෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇවිල්ලා මම හිතන්නේ අර සම්මාදිට්ඨිය උදව් වෙලා එතන මෙහාට යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැතුව ඒකෙන් චිත්ත සමාධියක් ආවොත් ඒ සමාධියම එතනින් එහාට යන්න විදිහක් නැහැ මේ ලෝකෝත්තර දර්ශනේ නැති කෙනෙකුට වගේ. ඉතින් කොහොම වුණත් මේ දෙගොල්ලම මේ අනුස්සති භාවනා වඩන එක ප්‍රයෝජනවත් කියන වගේ අදහසක් තමයි ඇති වුණේ අපේ අනිත් සම්බන්ධ වෙලා ඉන්න අයට ඔය යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි අවසර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහොම ප්‍රශ්නෙට පැහැදිලිව අතක විස්තර කළ දුන්න මේ ලෝකෝත්තර සම්මාදිට ලෞකික සම්මාදිට අතර තියෙන වෙහස නම් සාමාන්‍යයෙන් මාත් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් මෙහෙම ඒක සෝතාපන්න සත්‍යව එයාට කියන්නේ දැන් සද්ධානුසාරී කියලා ධම්මානුසාරී වෙන්නේ. ඒ සද්ධානුසාරී වෙන්න කෙනෙකුට අපිට මේ බුදුන් වහන්සේගේ සද්ධා රැක ගන්න මේ මහත්කයේ ගුණ තීසරණ. නාත බුදු ගුණ තීසරණ, දහම ගුණ තීසරණ එහෙම තීසර කර සිටිය ඉඳලා ඉන්න කෙනෙකුට සද්ධානුසාරී වෙන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ සද්ධානුසාරී කෙනෙක්ද ඔය ආරි මාර්ගයට කෙලිම වැටෙන්නේ. එහෙම වෙලා එහෙම නැත්නම් එතනක් තියෙනවා වෙනසක්. ඒ විදිහට ගියොත් එහෙම කියලොත් පුණ්‍යම් සංකාරයක් විතර දෙන්නේ. නැත්නම් ආරි මාර්ගයට ගැටෙන්න නම් විශ්නාදීට වඩා සම්පූර්ණයක් කළ යුතුද කියලා මට ප්‍රශ්නයක් දැනෙනවා. සාමාන්‍යයෙන් ඒ ගැන පොඩ්ඩක් අපි දෙන්න එහෙමනම් කරන්න ඕන මොකක්ද කියලා පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න සම්මත කරනවා. දෙවන් කරන්නේ කරවතරමයි ඒකෙදී දැන් සද්ධාමසාරී කියන වචනයක් භාවිතා කරන එක සුදු ගුණ සීකර සුදයට වැරදි සද්ධාමසාරී කියන වචනේ ඇත්තටම චක්කු සූත්‍රයේ තුළ ඒක පැහැදිලි කරනවා ඇස කන නාසය දිවකය මනස මේවා අනිත්‍ය වශයෙන් සත්‍යවලින් අදාගන්නේ දෙයයි සද්ධාමසාරී අරක සද්ධාමත්නම් ප්‍රේමමත්නම්. සද්ධා මාත්‍රය ප්‍රේම මාත්‍රය කියන්නේ බුදුරණන් වහන්සේව ගුණවතෙන් කියන්නේ මේ අපට හරියටම දැක්කොත් බුදුරණන් වහන්සේ කියලා කියන්නේ බාහිරව කයකින් නැත්නම් බාහිරව පේන ආශ්චර්යයෙන් දකින්න කෙනා නෙමෙයි. බුදුරණන් වහන්සේ කියලා කියන්නේ දහමත් එක්ක දකින්න කෙනා. එතකොට එහෙනම් දහම බුදුරණන් වහන්සේ පැහැදිලි කරපු දහම කෙරෙහි සද්ධාව ඒ දහම කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණා දවසට තමයි සැබෑවට බුදුරණවහන්සේ කියන ශ්‍රද්ධාව අත්දැකයි. අන්න එයා ශ්‍රද්ධාවකාරී වෙන මාර්ගය යනවා අනිවාර්යයෙන්. අනිත් කෙනාගේ තියෙන්නේ බුදුරණවහන්සේ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ගුණවත් උත්තමයෙක්. අන්නේ උත්තරමයි ගුණ. දැන් අපි දකිනවා ආලවක අඟුලිම ආලලා වගේ දමණය කරා අකුසල් තියන ඉදිරි කරලා කුසල් පැත්තට යොමු කෙරෙව්වා. ඊළඟට විඥාන තියෙනවා. ඊළඟට අත්පුදු මනුකම්පාව සහගත මේ මේ මේවත් එක්ක අපට මේ බුදුරණමතිය කියලා හටගන්න ඕන විදියකින් මෙන්න මේ විදිහට අපට පුද්ගලයකට පැහැදීමක්. ඒ කියන්නේ ඒ නෝනකින් ඒ කියන්නේ අවබෝධයේ ස්වභාවයෙන් නැතුව ඒ පුද්ගලයාගේ මහා ගුණස්කන්ධය පහළ ඒක සද්ධා මාත්‍රේ මාත්‍රේ. ඒක පුණ්‍ය භාගිය ඒක අපට මතුමත්යේ සුගතිය කියනවා. හතරක් පුණ්‍ය භාගයේ තියෙනවා. නමුත් එතන පුණ්‍ය භාගයේ පුජ්‍යලයා හැටියට පුණ්‍ය භාගයේ වෙලා සතරටි එයා මේ ආත්මාපේ දෙවියන්ගේ සතිපක් ලැබෙනවා. නමුත් යාර අනිත්‍ය ස්වභාවය ආයතනයන්ගේ අධාර්ථයේ නැතිවත් එක්ක එයාට මේ මහලේ පැත්තට වඩා ඉක්මව පුදුකු දෙයක් ඒ ඒකත් දහවතර තියෙනවා. අන්න ඒ එයා එතනින් එහා සංඥාව පුරුදු කරනකොට අර නුවණ පුරුදු කරගෙන එතකොට මේ දෙකම එකට කැටි වෙලා ශුන්‍යභාගියකට යාර යොමු වෙනවා ඒ වගේම අර පීඩිය සමුදිත භාගයට ගන්නම් වැඩිපුර බුදුරණවහන්සේගේ ඒ සාමාන්‍ය අපි බාහිරව ගුණය දක්වනවට වඩා මේ ධර්ම තේරුම් ගැනීම කට කරන්නේ ඒ ඒ විදිහට ගුණය දක්වනකොට එහෙම තමයි සැබෑවට මේ ගුණ නවයම නිවැරදි තේරුම් ගන්න පුළුවන් කමක් අන්න ඒ විදිහට තේරුම් අරගෙන විපස්සනාව අනිවාර්යෙන් නිවන් මාර්ගට යොමු වෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය මාර්ගී බවටපත් වෙන්නේ. එහෙම නැතුව අර කුණි භාගීයක් විතරයි ඒ විදිහට කල්පනා කිරීම තුළ හටගන්නේ. ඒ අනුත්තරී සියලු දේවල් තුළින්ම අනුස්තරණීය සියලු දේවල් තුළින්ම ඒ විදිහ තමයි සකස් වෙන්නේ. හැබැයි ඒක කියලා අපතල යුතුයි. මොකද හේතුව මේ ලෞකික සම්මාදිටියෙන් අපිට මූලික තියෙන එක. ඒතර ඒ තුලින් ඉඳලා අපි කරන හැටි කරන්නට ඕනේ. අපි ලෝකෝත්තර දේ ඇති කරගන්න උත්සාහ කරනවා. ඇති කරගන්නකොට ඇති කරගත්ත කෙනා ඉතින් එහාට ඒක කරන්නේ. දැන් අපි මුලින්ම ළමත් ඒක කරන්නට ඕනේ. කරමින් ලෞකික සම්මාදිටිය ඇති වෙන විදිහට ඒ පැත්තට යොමු කරමින් ඒකත් එක්කත් මේ ස්වභාවය පොදු කරන්නට ඕනේ. ඊළඟට තමයි අපේ අනුගමනය දැන් මේක විස්තර වුණ සම්මා සමාධිය කරුණු හතක් පෙරටු කොටගෙන ලබා ගන්න ලෝකෝත්තර සම්මා සමාධිය තුල ඒක පරිපූර්ණ වුණාම ඒ අවස්ථාවේ ඉල්ලා බොජ්ජංගවල තියෙන සමාධි බොජ්ජංගය වෙන නැත්නම් ඒ එතනින් එහාට අර අපි කතා කරපු අවිද්ද සූත්‍රය වගේ නැවත බොජ්ජංග වැඩි වීමෙන් සම්මා ඥාන කරා බොජ්ජංග කියන්නේ එතනින් එහාට කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. කියනවා අපි හඳුනන තේරුම් ගන්න. තේරුම් කරලා දැන් එක නැතර මේ සූත්‍රය දැන් උනර රාගතියාල වගේ කියන සාරූප සම්පූර්ණ කීම කියෙන්නේ නැහැ. එතනින් අවසානයේ තියෙනවා මේ සම්මාඥාන සම්මාදිට්ඨිය කියන කාරණා ටිකත් ඒකත් එක්ක අරහත්ය දක්වාම ඒතරත් ඒක කෙනාගේ අංග 8යි ආර්ථික කෙනාගේ අංග 10යි කියනවා කියලා පැහැදිලි කරනවා. එතකොට කොහොමද දැන් අප අපි දැන් කතා කරනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මක සත්‍වික සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම ඇත්තටම අපේ ප්‍රඥාවෙන් විතරයි ඉගෙන ගන්න පුළුවන්. මේ බෝධිපාක්ෂික ධර්ම 37ම නිවැරදිව මගේ වැඩෙනවා නම් ඒ 37 මෙතන කතා කරන්න තියෙනවා. හැබැයි අපි යොමු කරන අපි අපේ නුවණින් යුක්තව අපි යමක් තේරුම් ගන්න යොමු කරනවද ඒකට අනුව තමයි තේරුම් ගන්න තියෙන්නේ. බොද්ධංග 11 එකේ අංග අපට තේරුම් ගන්න පුළුවන්. ඒක ප්‍රගුණ කරගෙන ඒ කියන්නේ ඒකට අපි යොමු කරලා ඒ වෙන වෙන මේ පොඩ්ඩක් තේරුම් කරගෙන ඒක හොයන්න පුළුවන්. එතකොට මෙතන සම්මා සමාධිය කියනකොට මේ සියලු දේවල් ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වල ඉන්දිය ධර්ම වල බුද්ධංග වල මේ සියලු සමාධියෙන් අදාළ වෙනවා. හැබැයි ඒකේ සත්‍ය දැක්කලා අවසානයේදී මේ විද්‍යාවෙන් සාක්ෂාත් වෙනකොට ඒ සත්‍ය දැකීමෙන් බුද්ධංග දුර වෙන විදිහට මේ විද්‍යාමති සාක්ෂාත්න විදිහට අර අවසාන දක්වා පිළිවෙලට වුණා. මොකද ආරෂ්ඨාංග මාර්ගයේ නිවන මේ ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ නිවීමට මඟ. එතකොට එහෙනම් මේ මඟ තුරත් සත්‍ය දකින්නට ඕන. සත්‍ය දැක. ඒකට වරහත් මාර්ගයේ කියනවා. ඒකේ සත්‍ය දැකලා අතහැරීම තමයි නිවීම කියන්නේ. මාර්ගයේ කිසිම අංගයක් ඒ සම්මා සමාධියවත් කිසිම අංගයක් නිවීම නෙමෙයි. ඒක මාර්ගය විතරයි. ඉතින් ඒ නිසා නමුත් ඒක බබල වශයෙන් පුරුදු කරලා ඒක පුරුදු කිරීමත් එක්කේ සත්‍ය දැකලා අතහැරීම තමයි ටිකක් බලින් අතහැරන දෙයක් නෙමෙයි. ඒක මාර්ගයට ආවට පස්සේ මේ ඒක පුරුදු කිරීමත් එක්ක සිදුවෙන ක්‍රියාවක්. ඉතින් පස්සේ අතහැරලා නිවීම සාක්ෂාත් වෙනවා. එතකන් අරක මාර්ගංගයක් ඇටියෙ සියලු දේවල් පුච්චංග අධ්‍යාත්මයේ මාර්ගයට උපකාරක. අපි බෝධිපාක්ෂි ධර්ම කියනකොට අවබෝධයට උපකාරණ අංගය කියලා. ඒ කිසි දෙයක් අසංකත නැහැ. කිසිම දෙයක් අසංකත නැහැ. සියල්ලම සංකතයි. අසංකතය සාක්ෂාත් කියන පිළිස සංකත සංකතය කොටේ යන මාර්ගය තමයි අරිසං මාර්ගය ලෝකෝත්තර සමාධිත්වයට පදනම් වෙලා යන මාර්ගය. ඒ සියල්ලක්ම ඉක්ම වීම නිවීම බවට පත් වෙනවා. ඒක තමයි ඒක අපට කිසිම දැනීමක් ගන්න බෑ අර බුදුරණවහන්සේ රතනවාදී ගැන බණු මේ පැහැදිලි කරපු කාරණාවලදී ඒ දේශනාවලදී ගොඩක් එක පැහැදිලි වුණා. ඒ අරහතන් වහන්සේ ගැන කිසි දෙයකින් පණවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සියල්ලක්ම මාර්ගයට අදාළ දේවල්. ඉතින් මෙහි සත්‍ය දැකීමෙන් එතනින් එහාට අපි ඒ මාර්ගයේ ඉන්න කෙනා පුරුදු කරන්නට ඕනේ. ඒක සමහර ලාවට කෙනෙකුට එකයි අර සෝතපන්න කෙනෙක් සමහර ආත්ම හත සමහර කල්පයක් දෙයක් වෙන්න පුළුවන්. ඒක තේරෙන්නත් පුළුවන්. ඒක සමහර දීර්ඝාස බ්‍රහ්ම ලෝක වලට ගෙනපස්සේ ගොඩක් අවශ්‍ය වෙනවා. එයාලගේ නෝන ඒ සිය වීර්යය ඒ අදාළ මට්ටම් අනුව තමයි ඉතින් එහාට මාර්ගය දිවෙන්නේ. දැන් සහම්පති බ්‍රහ්මරාජ සරන්තම බ්‍රහ්මරාජ හිම කියලා කියන්නේ අනාගාමී චුත්තනේ. නමුත් තාම බ්‍රහ්මලෝකේ ඉන්නවා. ඒක අපේ බුදුරණවහන්සේගේ සාසනය වෙච්ච අය නෙමෙයි. ආර්ය බුදුරණවහන්සේගේ සාසනවල විවිධ සාසනවල මගපල වූ අය. ඉතින් මේ නිසා එයාලගේ නෝන වීර්ය සිය අනුව තමයි මේ ආරච්ඡන් වර්ගිකමෝලා නේම සාක්ෂාත් වෙනවා. ඒතරම් තමයි. පෙරවන් තරණයි ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්න දෙකේදීම මම හිතන්නේ දැන් මුලින් ප්‍රශ්නයක් ආවා ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී. මොකද මේ මට්ටමට આવොත් පැහැදිලිව කියනවා මේ එයා සෝවාන් නොවි මැරෙන්නේ නැහැ කියලා සූත්‍රවල. එතන ඒ දැන් ඔබ හන්සේ පැහැදිලි කළා ඒ ශ්‍රද්ධානුසාරී ආදී දර්ශනයේ පෙනෙන සද්ධානුසාරී මට්ටම එනකොට අර බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් කියලා පුද්ගල හැඟීමෙන් මේ මේ උන්වහන්සේ මෙහෙමයි මෙහෙමයි මේ ಗುಣ තියෙනවා කියලා එන අවබෝධයට වඩා මේ දැක්මක් තුලින් එන දහම ගැන දැක්මක් තුලින් එන ශ්‍රද්ධාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ කියලා ඒක නම් වැරදි නම් වැරදි කරන්න ෆයිනන්ස් ඒ වගේම මේ දැන් මෙතන මේ බොජ්ජංග ගැන කතා කරද්දිත් එතකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙන මට්ටමත් ඒ සත්‍යානුසාරී කියන්නේ ඒකෙන් සති සම්බොජ්ජංගේවත් ඊළඟට ධම්ම විචේ එන්න ඕන ඒ මට්ටමත් එතකොට සත්‍යානුසාරී නැත්නම් නියත වශයෙන් ආර්ය මාර්ගයට වැටුණා නැත්නම් මැරෙන්න කලින් සෝවාන් වෙනවා කියන මට්ටමකට එන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්නයි. දෙවන් සරණයි මේ එතන ඇත්තට අපිට බුද්ධංග තියෙනවද නැද්ද කියන කාරණා එකපාරට කතා කරන්න අමාරුයි. නමුත් ප්‍රකට වෙන්නේ නම් බුද්ධංග කියන කාරණා ප්‍රකට වෙන්නේ සම්මා විද්‍යත් එක්ක නමුත් මෙතන ශ්‍රද්ධාසාරී කෙනාට ඉන්දිය ධර්ම තියෙනවා කියලා පැහැදිලිවම දේශනාවල කීතාවල සුමුම දේශනා කීපයකම තියෙනවා ශ්‍රද්ධාසාරී කෙනාට ශ්‍රද්ධාව විරිය ප්‍රතිසමායි ප්‍රඥාවෙන් ඉන්දිය පහම තියෙනවා කියලා. ඒ ඉන්දිය පහ ඉන්දිය ධර්ම පහෙන්ම යුක්තව තමයි මේ ශ්‍රද්ධාව හටගන්නේ. මේක මාත්‍ර වශයෙන් ඉන්දිය පහම තියෙනවා. ඉන්දිය පහම එහෙනම් අනිත් දේවල් අපට එහෙම නැහැ කියන්න බෑ නමුත් ප්‍රකට කරගන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. සුලයාගේ අර ඒ අනිත්‍ය ධර්මයේ අදසම්මාදික මනස ආදී අනිත්‍ය වශයෙන් අනිත්‍ය කියලා කියන්නේ ලෝකය දකින අනිත්‍ය නෙමෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරපු මේ හේතුඵල න්‍යායත් එක්ක මේ සකස් වෙන ක්‍රියාව දැකීම අනිත්‍ය ස්වභාවය. මෙන්න මේක ශ්‍රද්ධාවෙන් අදහා ගන්නට අපිට කියන තෝරන මේ විද්‍යාව උපපටි විද්‍යාව කියන ස්වභාවය දක්වා කියන්නේ ප්‍රාණෝම හත්ය ධම්මනිච්චවන සම්පතිය කියලා මේක හැදිර කරනවා මේක අනිත්‍ය සූත්‍රයේ තියෙනවා අංගුත්තර නිකායේ තියෙන්නේ මේ මස්තික නිපාතේ අනිත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා ඒක පැහැදිලි කරනවා මේ අනුලෝම කන්දියට ආව කෙනා තමයි සෝතපන්න බවට පත් වෙන්නේ මාර්ගයේ ගැන අනිත්‍ය වශයෙන් හරියට බැසගත්ත කෙනා අනිත්‍ය ස්වභාවයේ සත්‍යාවේ තේරුවත් කෙනා අනුලෝම කන්දියේ යුක්ත කරගෙන තේරුම් අරගෙන සෝතපන්න වෙන්නේ කියලා විස්තරේ පැහැදිලි කරලා තියෙනවා අනිත්‍ය සූත්‍රයේ ඊළඟට සීතාගිරි සූත්‍රයේ තේරුම් ඉතිරිම් පැහැදිලි කරනවා මේ යම් ප්‍රතිපදාවක් ශ්‍රද්ධාවෙන් අහලා කන්නුමාවෙන් අහලා ඊළඟට ඒක ඉස්සලා ඊළඟට ඒක දිග්විඥාන කන්තියට ඇවිදilla අනුලෝම කන්තියට ඇවිදilla ඊළඟට ඒක මේ ධර්මයක් කරා වෙන ආකාරය. එහෙමනම් අර මේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණාව නියම ආකාරයෙන්ම හේතුඵල වශයෙන් ඒක සත්‍යයි කියලා තමා තුළින් දැකලා නෙමෙයි තේරුම් අරගන්න. අන්න ඒකයි විද්‍යා උපදේශය කියන්නේ. විද්‍යා උපදේශය කියන්නේ සුත ධනෙ. සුත ධනෙ කියනකොට මේ අපේ සුතේ කියනකොට හෙන්නේ සාමාන්‍ය ධනෙ නෙමෙයි. අහලා දරාගන්න විතර. නමුත් සුත ධනෙ කියලා කියන්නේ එක දහම් පදයක්. එක දහම් පදයක් හරි හරියට අහලා සුත්තා දත්තා වචසා පරිචිතා මනසානපෙක්කිතා විද්‍යා සුප්පඩේත දක්වා විරුක් කරගත්ත කියනවා සුත ධනෙ කියලා කියන්නේ. මෙන්න මේකෙන් යුක්තව එතකොට නම් දෘෂ්ටි වශයෙන් සමන් මේක නිරවුල් කරගෙන තියෙන හැබැයි දැකලා නෑ. දකින්න මහත්කම් එක තමයි ධම්මවස්කාරය. දකින්න කෙනා තමයි සෝතපන්න. අන්න ඒක නිරවුල් කරගත්තට පස්සේ එයාට නම් මේ ගැන ලොකු මේ බුදුනාමය ගැන ශ්‍රද්ධාවක් තියෙනවා මේක හොයන්නට ඕනේ කියන කාරණාව එයාට අභ්‍යන්තරේ තියෙනවා. ඒක නිසා තමයි ඒ ඉන්ද්‍රිය ධර්මයට එතන තියෙනවා යම් කිසි මට්ටමකට එයා මේ සෝතපන්න නොවි කල්පය නොකරන්නේ. එයාට ඒ කියප කාරණාව ගැන ලොකු වැටහීමක් තියෙනවා. ඒක අනිවාර්යෙන් දකින්න මහන්සි ගන්න. ඉතින් ඒ නිසා මේක සාමාන්‍ය බුදුරණවහන්සේගේ ගුණ කල්පනා කිරීමෙන් විතරක් හටගන්න ශ්‍රද්ධාවක් නෙවෙයි. දහම තේරුම් ගනිමින්, දහම වටහා ගනිමින් ඒ දහම කෙරෙහි හටගන්න ඒ සත්‍ය දහම කෙරෙහි ඇතිවෙච්ච ශ්‍රද්ධාව ඒක දැක්මකට වඩා වෙනස්. දැක්මක්ම නෙමෙයි දැකලා නැහැ. නමුත් මේක නිවැරදි බව දෘෂ්ටි වශයෙන් පිළි කරගත්ත. ඒ කියන්නේ තමන් තුළින් තේරුම් ගත්තා තමන් දැක්කේ නැහැ. ඉතින් මේක මට මේකට වචන වලින් දෙන්න අමාරුයි කියන කාරණාව. හැබැයි අපි දැන් අපි හිතමු බුදුරණවහන්සේ කියපු ඒ අනිත්‍යයි කියන කාරණාව දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකයාගේ අනිත්‍ය ස්වභාවය ලෝකයා දක්වන ස්වභාවය ඒක ඕනම කෙනෙක් දන්නවා බුදුරණවහන්සේ කියන්න ඕනේ නැහැ කාරණා කියලා. ඊළඟට සාමාන්‍යයෙන් මේක හදගන්න බව පටිච්චසමුප්පාදයෙන් හටගන්න බව අපට මේක තේරුම් ගන්න ගොඩක් කල්පනා කරන්න වෙනවා. එතකොට මෙන්න මේ කියපු කාරණා කල්පනා කරලා තේරුම් ගන්න. අන්න කල්පනා කරලා වටහා ගන්න වටහා ගන්නට මේ බුදුරණවහන්සේ කියපු දේ හොඳට අහන්නට වෙනවා. එතකොට අපට මේක නිවැරදි සත්‍ය බව වැටහෙනවා. දැන් අර උදාය සූත්‍රයමත් කියන බුදුරණවහන්සේ මේ කියපු දහම උඩු යටිකුරු කරට යනවා බැලුවා කියනවා. එතකොට කියනවා මේ දහම වැටහිච්ච ආකාරය විස්තර කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා තමයි සැබෑටම සෝතපන්න වී කල්දේර කරන්නේ. පරියම් කරනයි. ඇතනේ සාන්නහම්ස දැන් අපි අනිත්‍ය කියනකොට එක පැත්තකින් මේ හටගත්තු දෙයක් නැති වෙලා යනවා කියන මට්ටමින් තව ටිකක් එහාට යන්න කියනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේක සංස්කරණයක් තමයි හේතු යෙදෙන හින්දා හටගත්තා හේතු යෙදුනේ නැත්නම් හටගන්න බෑ කියන ඒ ධර්මතාවය දකින මට්ටමක්ද ඒක තව විදිහකට වුවත් අර අපි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දුකෙන් එහාට ගිහිල්ලා මේක හැම මොහොතකම මේ සංස්කරණයක් නිසා දුකක් කියනවා වගේ ඒක තමන් ප්‍රත්‍යක්ෂ කරලම නෙමෙයි ඒ වුණාට ඒ වගේ ධර්මයක් නේ දකින්න ඕන කියන මට්ටමකට වගේ දැක්පක් තේමක් වගේ දෙයක්ද දරුවන් කරන්නේ දරුවන් කරන්නේ ඔව් එහෙම දෙයක් තමයි නෑ මෙතන මේ දැන් සාමාන්‍ය සාමාන්‍ය අපි දන්නවා දැන් ඕන දෙයක් නැතිවලා යනවා ඒක අපිට කරන්න නැතිවලා යනවා දැන් අපි හිතමු හිතවිල්ලක් ආවද කියලා යනවා මේ හැම දෙයක්ම එහෙම ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට සාමාන්‍ය කතා කරන මේ දුක කියන කාරණා ඕන කෙනෙකුට ප්‍රකටයි මේක. ඉතින් ඒ ස්වභාවය නෙමෙයි මේ හේතුන්ගෙන් හටගන්න ස්වභාවය හො වෙන්න ඕනේ. ඒක දෘෂ්ටියක් වශයෙන් සමාතුලින් දර්ශනයකට ආව කාරණාව නෙමෙයි. නමුත් ඒක ඒ සංස්කරණ ස්වභාවය නිවර්ද තීරුපත්. ඒකයි පොත මොනවද කවුරු නොකරන්නේ. දැන් අනිත්‍යන මේ දුක සාමාන්‍ය දුක් දුක්ඛී කොන්නාම දුක්ඛ තේරුම් ගන්නවානේ. ඊළඟට මේ හට කරන්න කියනවා කියන ස්වභාවය කෙනෙකුට ප්‍රකටයි. ඒක තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය මේ ලෞකික සම්මාදික කියන සිද්ධියක් ඒකත් එක දිවි අනු කරගත්තට පස්සේ. ඉතින් ඒ ස්වභාවය නෙමෙයි එතන පැහැදිලි කරන්නේ සංස්කරණය වෙන හැටි අවිද්‍යාවත් කරගෙන සිදුවෙන ආකාරය දෘෂ්ටි වශයෙන් විජු වෙන්නට ඕන එක සමාතුලින් තේරුම් ගත්තා දර්ශනයක් නෙවෙයි සමාධියෙන් තේරුම් ගත්තා අන්න ඒකේ ශ්‍රද්ධාවට ගැනීම තමයි ඒතර පැහැදිලි කරන්නේ එහෙම නැතුව නිකන් සාමාන්‍ය අපි ලෝකයේ දකින අනිත්‍යකත් දුක්කත් කියන කාරණාවනේ කරගන්න කරනයි මේ අනිත්‍යය කරුණා කරලා මයික් මියුට් කරගන්න විශේෂයෙන් සමීර මදුසාන්ගේ මයික් එක මියුට් කරගන්න මේ තවත් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න සිරුර කර්ම සංවේදන හිත සිරුරාර කරන තරමයි සමිලන්සේ දේශනාවේ ප්‍රකාශය වුණා මේ සම්මාදිට්ඨිය කියන පැති අතරම අචල සද්ධාව සම්මාදිට්ඨියකින් එන හරි ප්‍රශ්න තුලින් එන අචල සද්ධාව ආයතනෝ එන අතර සත්‍යාව තමයි සමාධිච්ඡේද එන්නේ කියන එක කියන්නේ. ඒ කියන්නේ තමන් තුළින් මේ ධර්මයේ ගැටීම කියන එක අවශ්‍ය තමයි අතර සත්‍යාව කියන එක ඇති වෙන්නේ. ඒ කියන කාරණේ එහෙම නේද කියලා දැනගන්න ඕනේ. සබස්තාවික ප්‍රශ්නය ඉතින් කරනවා. ඔව් කරනවා කරනවා. ඒක තමයි. දැන් අපි දැන් අපි රෝතපස්සේ අංග කතා කරනවානේ. එතකොට සෝතාපන්න කෙනා අතර පිරෙන අංග තමයි බුද්ධිය අවිච්ඡප්පසාද සමන්නාගත ධම්මයේ සංගය අවිච්ඡප්පසාද. එතකොට බුදුරණවහන්සේ ධර්මයේ සංගය ගැන අවිච්ඡප්පසාදය හටගන්නේ මේ ඒ ධර්ම දැකීමත් එක්ක. මොකද හැවටම පොඩ්ඩක් විතර බලන්න. බුදුරජාණන් වහන්සේව කියනකොට කොටෝ රජුනොත් බුදුරජාණන් වහන්සේ දැක්කා. ආවන් ඇත්තකින් විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කොට ආශ්චර්ය හැකියාව දැක්කා. නමුත් බුදුරජාණන් වහන්සේව කියන ඒ අපට බාහිරව බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණස්කන්ධය. ඉච්ඡාය රූපයටත් නෙමෙයි මම කියන්නේ. ගුණස්කන්ධය අපි ගන්නකො. ජනෝනේ අසහාය ගුණස්කන්ධයක් අපිට ගැටෙනවා. මෙන්න මේක පුජ්‍යලයක වටහාගත්ත පමණින් බුදුරජාණන් වහන්සේ කියන ස්වභාවය සැබෑවට වැටෙන්නේ නැහැ. මහා අත්පදමසුච පැහැදිලි කරනවා ඒක ධම්මපත්තටි. යමෙක් ධර්මයේ දකිද, ඊයෝ ධම්මපත්තෝ මම්පත්තටි. යමෙක් ධර්මයේ දකිද ඔහුම වටන්නේ. බුදුරණවහන්සේව දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ ධර්ම දැක්කට පස්සේ හරියටම. ඒතරම් අපි දකින්නේ සාමාන්‍ය ශ්‍රේෂ්ඨ උත්සමී. කියන්නේ මේ ලෝකේ අනිත් අයින් වෙන් කරන්න බැරි අසාමාන්‍ය පුදුලෙක් නෑනේ තියෙනවා. අයි බුදුරණවහන්සේ කියලා කියනවා. නමුත් සැබෑවට බුදුරණවහන්සේ කියන්නේ කියන කාරණාව ඒ ශ්‍රද්ධාව ඒ පැහැදීම ඒ අවබෝධයත් එක්ක අපි දැකීමත් එක්කට ගන්න පැහැදීමක් තමයි ඒතරේ තමයි සැබෑවට බුදුරණවහන්සේ කියන ඒ පුජ්‍යලයා කියන්නේ ප්‍රබෝධය ප්‍රකට වෙන බුදුරජාණන්සේගේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න. ඒක තමයි අවිජ්ජ ප්‍රසාදයේ බලපතරයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ ජීවිතේ නෙමෙයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ රචන තුලින් සමාන්තරෙන් දැක්ක සත්‍යය. ඒ දැක්ක සත්‍ය දැක්කේ බුදුරජාණන්සේ කියපු වචන ටික. කියලා දුන්න දේ ක්‍රමේ. ඒකවල කියලා දුන්න ක්‍රමෙන් දැක්කම ඒ කෙනාට ඒ ක්‍රමයේ කවදාවත් ඒක වැරදි කියලා තමයි හිතන්නේ. ඒකයි අවබෝධයෙන්ම සත්‍ය දැකීමෙන්ම හටගන්න ශ්‍රද්ධාව අවිච්ඡ ප්‍රසාදයක් බවට පත් වෙනවා. ඊළඟට එකකට කාරණා තමයි දැනගත් කමිටුවේ පිළිගනගෙන හදු තමයි අන්න අනුලෝම ශාන්තියට දෙන්නේ ඒ ස්වභාවය ඒ කියන්නේ ತೀವ್ರ ಮನೋಗೆ ತೀವ್ರ ಸಿಬ್ಬಂದಿಗಳ ಉತ್ಸಾಹದಕ್ಕಿಲ್ಲ ಜನ ಕಾನೂನು ತೆಗೆದುಕೊಂಡು තේරුම්තරමයි අනුලෝමකාන්තිය ධම්මනිච්ඡානකාන්තිය දික්ටි දික්ඛාතු පරිදව වචන තුනක් දේශනා කරනවා එතකොට දැන් දික්ඛාතු පරිදව කියන කාරණාව වෙන පිළිවෙල කියනවා සුද්ධ අහනවා සතා ධාර්මික කරගන්නවා වටසා ප්‍රතිදා වචන ඉස්සරහ කරනවා මනසාන දෘෂ්ටිතා මනසින් කල්පනා කරනවා යන විද්‍යාව දෙපටිච්ච. එතකොට අනුලෝම කන්තිය, ධම්මනිච්ඡාන කන්තිය විද්‍යාව දෙපට විද්‍යාව. මේකේ කාරණා හැම එකකින්ම කියවෙන්නේ අර බුදුරජාණන් වහන්සේ කියපු මේ ධහම නිවැරදි බව තමා තුළින් තේරුම් ගන්න ඕනේ. දැක්කා නෙමෙයි තේරුම් ගන්න. එතකොට එහෙනම් අපි පටිච්චසමුප්පාදව අහනවා. සංජීවාස්කන්ධ ගැන අහනවා. මේ අහන කාරණාව අපේ හැබෑවටම වචන ටිකක් විතරයි. අපි තේරුම් ගන්න. මේක වචන ටික ඉක්මවලා මේකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය. මේ කොහොමද මේ විදිහට සිදුවන්නේ? මෙන්න මේක නෝඩින් කල්පනා කරන්න ඕනේ. අන්න නෝඩින් ඉමසන්නට ඕනේ. සසෝකේ ලබතේ පඤ්ඤා අපමත්ව විචාර කරනවා. අහපු ධර්මයේ නෝඩින් ඉමසන. නෝඩින් ඉමසනකොට ඉමසනකොට මොකද වෙන්නේ? මේක නිවැරදි බව අන්‍යෝන්‍යයෙන් ගැලපෙනවා. ඒක දෘෂ්ටි වශයෙන් ගැලපෙන දෙයක්. අන්න අනුලෝම කන්තිය, ධම්මඥාන කන්තිය හැරෙන හැම එකම හරියට ගැලපෙන්නට ඕනේ. ඒතර මුද්‍රණාති කියප කාරණා නිවැරදි බව අන්නේ සමාතුලින් තේරුම් ගන්න. හැබැයි දැකලා ඒ විදිහට නිතරම මේක වෘද්ධ කරනකොට අන්න යම් කිසි දවසක අදාළ සිහියේ වීර්ය නොවන නිර්මාණ පස්සේ සත්‍යයක් වාට දැක්මන් බවට පත් වෙනවා. එදාට කියන ධම්මයක් ඇති වෙනවා කියලා. එතෙක් අරක තේරුම් ගන්න වටහා ගන්නට නෝනින් කල්පනා කරන්න ඕනේ. ඒක වැටහිච්ච දවසට ඒක නිවැරදිව ගැලපෙච්ච ගැලපෙනකොට ඒ කර්ම අන්‍යෝන්‍ය වශයෙන් සමාතුලින් නිවැරදිව. අපි අහෙන් රූප දකිනකොට කයින් ශබ්ද අහනකොට මේ ක්‍රියාවලිය නිවැරදිව සමාතුලින් මේ ප්‍රත්‍ය ස්වභාවය ගැලපෙන එක අන්න ඒක තමයි අනුලෝම කන්තිය, දිඨේ ඥාන කන්තිය, දිඨ්‍ය දුප්පඩ විදන් කියන සියල්ලටම මෙන්න මේ වැඩ පිළිවෙල තමයි තියෙන්නේ. ඉතින් එහෙම අපිට ගැළපෙන ගැළපුණාට පස්සේ අපි ඒක තව තවත් ඒ සත්‍ය දකින්න මහන්සි ගන්නවා. ඒක ධම්මානුසාරී බවට පත් වීම. ඒක දැකීම සෝදාපන්න බවට පත් වීම. ඉතින් මේ කිසි දෙයක් අර කුජලේ ගන්න හොයන දෙයක් නෙමෙයි. මේ සත්‍ය වටහා ගන්න වටහාගත සත්‍ය ඉස්පස්ස කරන්න මහන්සි ගන්න එක තමයි මග බවට පත් වෙන්නේ. මම යමකට අත් කරගන්න යනවා නෙමෙයි මාව යමකට යොමු කරගන්න යනවා නෙමෙයි කියපු දහම තේරුම් ගන්නකොට සත්‍ය බව වැටහුණා වැටහිච්ච සත්‍ය ඒ සත්‍ය තුළ ඉස්පර්ශ කරන්නේ සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරනවා සත්‍යයක් දකින්න ඒකට අපට අර ලේබල් එකක් දැන් අපි දැනනද දෙන වැඩියට මාර්ගඵල ලබා ගැනීම මාර්ගඵල දීමක් එහෙම ස්වභාවයක් අදාළ වෙන්නේ නැහැ සත්‍යම ගෞරවණීය තමයි සිදුවන්නට ඕනැත්තේ කෙරවත් කරන්නේ පුළුවන් සරණයි අවසරයි සම්මානට අර ත්‍රිලක්ෂණය මනසකට සම්මානට දැන් සද්ධාව වැඩි පුද්ගලයා සමාධිය වැඩි පුද්ගලයෙකු ප්‍රඥාව වැඩි පුද්ගලයා මතින් අර අනිත්‍ය දුක අනාත්ම අනුශානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්මානුපස්සනාව මෙලෙහි කරගෙන ඉන්නකොට අනිත්‍ය මොක්ෂ අපන්ත විමෝක්ෂයක් ශුන්‍ය විමෝක්ෂයට පැමිණ දැන් සම්මාස ඒ ඒක දැනගන්න කොහොමද පුද්ගලයා දැන් ශ්‍රද්ධාව වැඩි කෙනා සමාධිය වැඩි කෙනා ප්‍රඥා වැඩි කෙනා කියලා වෙන කරන අඳුරගන්න කොහොමද සම්මාස කෙරුවන් සරණයි කෙරුවන් සරණයි ඒකෙදී අපට එහෙම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මාත්‍ය තමයි ඒ කාරණාව කෙනෙකුට පැහැදිලි කරලා ඒකේ ඒ කෙනාගේ ස්වභාවික මත ගන්න පුළුවන් අපට ඇත්තටම සද්ධාව දැන් අපට සාමාන්‍යයෙන් දන්න වක්කලි ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ ලොකු ශ්‍රද්ධාවක් තිබ්බා ඒකත් බුදුරණවහන්සේ කියන කය ගැන මේ මොන කය දකින්න තියෙන දකින්න මේ දැකලා මේ ඇති කරගන්න ඕනේ මේ බුදුරණවහන්සේ දකින්න කියලා ලස්සන විස්තරයක් කරනවානේ වක්කලි ස්වාමීන් වහන්සේ එතකොට මේ මෙතනදී බුදුරණවහන්සේ අර ධම පැහැදිලි කරන ඕන නිසා මත කරපු කාරණා ධර්මය කියන්නේ මොකද්ද කියන්නේ. එතකොට අපිට තේරුම් ගන්නට ඕනේ මොන දේ වුණත් ඔය ශ්‍රද්ධාව වැඩි, සමාධිය වැඩි, ප්‍රඥාව වැඩි කියන තුන් දෙනාගේ කොහොමද ප්‍රඥා ඉන්ද්‍රිය කියන කාරණා හැමෝගෙම තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන කාරණා හැමෝගෙම තියෙනවා. සමාධි ඉන්ද්‍රිය කියන කාරණා හැමෝගෙම තියෙනවා. මම ඔබට කලින් දවසක මට මතක හැටියට මම විස්තරයකුත් කරාද කොහෙද මේ සරකාණි සරකාණි නෙමෙයි සීලත පුරාණ මෙන්න මේ දෙන්නගේ වෙනස සම්බන්ධයි සිදත්ත පුරාණ දෙන්න සිදත්තයි පුරාණයි දෙන්නම සපදාය හැබැයි එකිනෙකේ සීලේ එකිනෙක ප්‍රඥාවයි නමුත් බාහිරින් පුජ්‍යලේඛකයේ තමයි එකිනෙකේ සීලේ වැඩි එකිනෙකේ ප්‍රඥාව පුජ්‍යලේඛක නමුත් සකදාගාමී වෙච්ච දෙන්න දින මාර්ගයේ තුලදී සකදාගාමී බවට පත් වෙන්නට අවශ්‍ය මේ ශ්‍රද්ධාව විද්‍ය තමයි පඤ්ඤා කියන්නේ සියලු දේවල් එකම විදිහට එන්නට. ඒක වැඩිෙන්නට හේතු කරගන්නේ අර යකේට වැඩි අංගය පුද්ගලයාගේ. යගේ සීලය කියන අංගය ඉක්කෙතින්. අනිත් එක ප්‍රඥාව කියන. ඒ වගේ Tamanට වැඩි අංගයෙන් හැබැයි අර කරුණට වැඩිෙන්නට ඕනේ. කෙනෙකුට ශ්‍රද්ධාව නැති වෙච්ච ඒ ශ්‍රද්ධාව සමාවෙල් අහලා බුදුහාමගේ ශ්‍රද්ධාව ඇතිවෙනාට පස්සේ ඒක පරිදි පෙරදරි කරගෙන එයා මේ බුදුහාමගේ දහම තේරුම් ගන්න උත්සාහ කරනවා. චිත්ත ඒකාග්‍රතාවය කරන් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඊළඟට විමසන්න කල්පනා කරන්න පුළුවන් කියලා ඒක මුල් කරන් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒකවල කවුරු කියත් හැමෝටම ඉන්ද්‍රිය ධර්ම හැටියට මේ සියලුම පිළිගන්න ඕන. ශ්‍රද්ධාවත්, ඒ සමාධියත්, ප්‍රඥාවත් කියන සියල්ල තියෙනවා. එහෙනම් මේ සියල්ල පිළිගන්නට ඒ ධර්ම තේරුම් ගන්නට වෙනවා. දැන් අර අනුත්තරනික සංවිධානයේ ආපන කියලා කෘත්‍යයක් මේකේ පැහැදිලි කරනවා මේ. ශ්‍රද්ධාව කියලා අභිශ්‍රද්ධාව දෙකක්. එක ශ්‍රද්ධාව තමයි බුදුරණන් වහන්සේ මුලින්ම බුදුරණන් වහන්සේ ගැන ගුණ වශයෙන් පහදිනවා. ගුණ වශයෙන් බුදුරණන් වහන්සේ ගැන නොතෙල්ලන කියන්නේ ඒක අසාමාන්‍ය පැහැදිලි. ඒ පැහැදිලි මුල් කරගෙන ධර්මය අහලා ඒක දකින්න මහන්සියරගේ ප්‍රශ්න ඇතුළත් පස්සේ ශ්‍රද්ධාවක් කරනවා. ඒක අපි ශ්‍රද්ධාවක්. මෙන්න මේ මේ ශ්‍රද්ධාව තමයි සැබෑවට මම මාර්ගයේ තුල හටගන්න ශ්‍රද්ධාව. ඒක ඔක්කොටම පොදුයි. ඒක නමුත් අර පුද්ගලයා හැටියට එකින් එක්කනට වෙනස් අංග තියෙනවා. කොච්චර වෙනස් අංග තිබුණත් එයා ඒක මුල් කරගෙන අර දහම තේරුම් ගන්න වැඩපිළිවෙල පුරුදු කරන්න වෙනවා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම තුළදී මේ සංයත අප්‍රණත අනිත්‍ය කියන ඒ සමාධි වැඩෙන්නේ ඒ ඒ වැඩෙන සමාධිය අපට මොකද්ද කියන කාරණාව අපි හොයනවනේ මේ ඇත්තටම අනිත්‍ය දර්ශනයේදී අපි මේ සකස් කරගන්න ලෝකයේ සකස් වීම දකිනකොට නිමිත්තක් ගොඩනගින්න නැති ස්වභාවයක් නිසා අපි නිමිත්තක් නිමිත්තක් නැති ස්වභාවයක් ස්පර්ශ කරා නම් එතන නිමිත්ත නැති ස්පර්ශය තියෙනවා. නිමිත්තේ කියන නිමිත්ත නැති නිමිත්තක් මට තියෙනවා. ඒක අපට අහු වෙන්නේ. සත්‍ය දකිනකොට අන්න එතන නිමිත්ත කොට නැගෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ අනින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දකිනකොට ඒ දැකීම ඒ මූලාරම්භය වෙන්නේ අනිත්‍ය නැත්නම් හේතුඵලය මේ සංස්කරණය වෙන එක තේරුම් ගැනීම. එතකොට එනම් මේ දර්ශනය නැත්නම් මේ ඇස කන නාසය දිවකය මනසෙහි යථාර්ථය දැකීම මෙන්න මේ දැකීමත් එක්ක මේ සමාධි මේ මොක්ෂ වඩන කියලා ඒ මොක්ෂ හේතු කරගෙන ඒක ඉන්ද්‍රිය නිවීම දක්වා මේ කාරණාව යොමු වෙනවා ඉතින් මේ අර මොන අංගය කුමක් මුල් වුණත් පුද්ගලානුබද්ධව ඒ හැමෝටම මේ සියලු මාර්ගයට උපකාර වන අංග දිනනට ඕන ඒ සියල්ලම වැඩිනට ඕන ඒක වැඩෙන වැඩෙන්නට අර උපකාර කර ගැනීමක් තමයි ඒ සමන්ද පුද්ගලයාට ප්‍රකට වෙන කාරණාවෙන් සිදු කරගන්න. ඊළඟ කරා. කොහොමද පානස ඊළඟ කරන්නේ? ඊළඟ කරන්නේ සායනහසයි ප්‍රශ්නෙට උත්තර දෙද්දී ත්‍රිලක්ෂණය ගැන මෙනෙහි කරද්දී මට හිතුණා බංසේ තව ටිකක් අපට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මොකද අපිට දැන් අහන්න ලැබෙනවා දැන් සමහර පිළිස්සක කතා කරද්දී මම වඩන්නේ අනත්ත අත්ත අනාත්ම සංඥාව. එතකොට දැන් මේකල ගැන අහලා බලුවාම සමහර විට කියනවා රූපයක් තියෙනවා ඒක මට පාලනය කරන්න බෑ. කියන පාලනය කරන්න බැරි හින්දා අනාත්මයි කියලා. එහෙම දර්ශනයේ අඩුවක් තියනවද නැත්නම් තව විදිහක් තියනවද මේක මේ අනිත්‍ය දැකලා දුක කියන්නේ යම් අවබෝධයක් ලැබිලා අනාත්මය අවබෝධ වෙනවා කියන විදිහට එහෙම නැත්නම් දෙලම අර කියන විදිහේ අනාත්මයත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ එතන ඇත්තටම මේ ඒ කාරණාව ගොඩක් වැදගත්. බුදුරණවහන්සේ අනාත්ම දකින්න නෙමෙයි ඉස්සලාම කියන අනිත්‍ය. අනිත්‍ය දකින්න කෙනාගේ අනාත්ම පිළිගන්න. ඒක දේශනා කීපයකම තියෙනවා. අනාත්ම දකින්නේ මම. ඔය සියලුම දෙන අනාත්මයේ හැටියට මාගේ ප්‍රත්‍යය පවත්වන්න බැරි මම දකින අනාත්මයක්. දැන් සම්බෝධියට පැහැදිලි කරනවා ආත්මය කියලා අනාත්මය හඳුනා ගන්න ඇති. ඒ ආත්මය කියලා අනාත්මයක් හඳුනා ගන්න. අනාත්ම නියමාකාරයෙන් අනාත්ම ස්වභාවය තේරුම් ගන්නේ අනිත්‍යත් එක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන මූලිකව අනිත්‍ය ස්වභාවයත් එක්ක තමයි මේ හැම දෙයක්ම නැති වෙන්නේ. එහෙම නැතුව කවදාවත් කෙනෙකුට අනාත්මයේ කරක් පඩන්න බෑ. ඒක අර උදාය සූත්‍රයේ උදාන සූත්‍රය මට මතක සංකේතයි තුනේ. නෝචත්තනෝතිමේ කියා කියලා අර මම කියලා දෙයක් නැති බව ප්‍රකට කරගෙන සමාධියක් කරන එක තමයි මේ ලෝකයේ තියෙන උත්තරීතර සමාධිය බාහිර. සෝපෝත්තර මාර්ගයේ බාහිර තියෙන ශේෂ්ඨම සමාධිය තමයි මම කියලා දෙයක් නැති බව මුල් කරගෙන හටගන්න සමාධිය. දැන් ඒක ලෝකෝත්තර මාර්ගයෙන් බාහිර. මොකද ඒක ශේෂ්ඨ සමාධියක් කියන ලෝකෝත්තර මාර්ගයෙන් බාහිර. එහෙම කල්පනා කරන කෙනාට රාග දේශයත් එක්ක හැප්පීමක් ඇතිවෙන්නේ නැහැ. නමුත් යා ඊට අදාළ ලෝකෙකට ගිහිල්ලා අපව වෙනවා. අතන දකින්නේ මාර්ගය තුළදී මම දකින අනාත්මයක් නෙමෙයි. එතන දකින්නේ අනිත්‍ය ස්වභාවය දකින විතර මම කියලා ගැනීමක් නැති බව. අනාත්මය කියලා කියන්නේ දැන් ඔක හොඳ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ. අපි නිතර අහන ගාථා තුනක් තියෙනවා සබ්බේ සංඛාර අනිච්ච, සබ්බේ සංඛාර දුක්ඛ කියලා ඊළඟට සබ්බේ ධම්මා අනාත්මය කියලා. එතකොට මේ අද අර අර විදිහට දකින්නේ ධම්මානත්තා කියන එක නෙමෙයි සංඛාරණත්තා. සංඛාර කියන න්‍යායත් එක්ක දකින්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ මම සකස් කරගත්ත දේ මම නැහැ කියලා හිතනවා. මම සකස් කරගත්ත දේ තියෙන දේ මම නැහැ කියලා හිතනවා. දැන් සබ්බේ සංඛාරා අනිත්‍ය වශයෙන් දකිනකොට ඒ සංස්කරණය තුළ මම කියලා දෙයක් ගැනීම සුදුසු නැහැ. එහෙම දෙයක් එතන අදාළ නැහැ. ඒකයි ස්වභාවය තුළ ධර්ම අනාත්මයි ආත්මයි කියලා ගන්නට බෑ. එහෙම නැත්නම් මේ ඇති වෙච්ච දේ මගේ නෙවෙයි කියලා කියන එක නෙමෙයි. මගේ නෙවෙයි කියන කාරණාව නොවේ අනාත්මය මම නොවේ නම් මගේ නෙවෙයි වෙන්නේ. දැන් මගේ නෙවෙයි කියන එක නේ හිතන්නේ. ඔක තියෙනවා අදිමුත්ත දේරකස්සාවි. මමත් සංසෝ අසන්නෙන්ද නැත්ති මේ කියන පොතේ. මම කියලා දෙයක් ලැබෙන කල්දී මගේ දෙයක් හිතුණාට ෂොක් කරන දෙයක් නෙවෙයි. අර මරණය ඉදිරියේදී මේ හැදෙමට හතන් හද කියන්නේ. ඉතින් මම කියලා දෙයක් නොලැබෙන කොටයි මගේ කියලා දෙයක් නැති විරුද්ධයි. දැන් අපි මම ඉද්දි මගේ දේ මේ මට ඕන විදිහට පවත් ගන්න බැහැ නැත්නම් මේක මගේ නෙවෙයි කියලා දෙයක් නැහැ. ඒක ලෞකික මාර්ගයක්මයි. මූලික දෙකිය යුත්තේ මම නොවනවද? මම නොවෙන්නේ අනිත්‍ය ස්වභාවය, මේ සංස්කරණ ස්වභාවය මේ ආකාරයෙන් දැකපු තැනදී තමයි අනාත්මය කියන කාරණා ප්‍රකට වන්නේ. එකෙක් අනාත්මය ප්‍රකට කරගන්න ගියොත් අපිට සංකල්ප වශයෙන් සත්‍යයක් නැහැ, බුද්ධියක් නැහැ, මම කියලා දෙයක් නැහැ කියලා සංකල්පයක් ඇති වෙවි. ඒ සංකල්පය Tamanට ඇති වෙච්ච බව Tamanට නොහැතේවි. වැටහෙන්නතෝ ඒ සංකල්පය තුළින් ලෝකේ අපට ප්‍රකට කෙරෙස් දුරු කරගෙන වාසය කරන්න පුළුවන් මේ. ඕනේ දුර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මූලිකව මේ පරිණාමයේ පිරිසින් දකින්න අවශ්‍යයි. දුක තියෙන්නේ පිරිසින් දකින්න. දුක කොහොමද මේක ඇති වෙන්නේ කියන කාරණාව හොයන්න. මෙන්න මේක අපි හෙව්වනම් අනේ එතකොට අපට අහු වෙන්නේ මේ සකස් වීම. ඒ සකස් වීම වෙච්ච තැනදී අන්න එතන ආත්මයක් කියලා දෙයක් නැති බව වටහා ගැනීමක් තියෙනවා. එහෙම නැතුව අපි දකින්නේ ආත්මයක් නැහැ කියන කාරණාව මම දකින ස්වභාවයක්මයි ඒ අනාත්මයි කියන හැටි. පෙරවසන. පෙරවන් සරණයි. ස්වාමීන් එක තව පොඩ්ඩක් අපිට උදාහරණයක් කරන් පැහැදිලි කරලා මොකද මේ මුගක් කාලවට දැන් අපි එහෙනවා දැන් ඇස අනිත්‍යයි. මේ ඇස වෙනස් වෙලා යනවා. ඒ නිසා දුකයි. ඒක නිසා අපිට පාලනය කරන්න බැරි නිසා අනාත්මයි. ශරීරයේ ප්‍රාප්තලාම ශරීරේ මත වෙන විදිහට පිළිය ගන්නට යොදානාත්මයි. දකන්නේ උදාහරණයක් අපි කොහොමද මේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය දකින්නේ කියලා ඒ කායෝපික බලන හැටියක් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් දෙයක් කරනයි. දරුවන් සම්මයි. දැන් ඒ කරපු විස්තරයට අර සාමාන්‍ය කෙනා දකින්න න්‍යාය තමයි. ඒ කියන්නේ අපිට මේ ගොඩනැගිච්ච දේ මට ඕන විදිහට පවත්වන්න බැරි ස්වභාවය. ඒකවල ඇත්තට මේ කියමන තුළම අපි හොඳට කල්පනා කරලා බලද්දී මම කියන ස්වභාවය එතන තියෙනවා. මම ඉන්න නිසා තමයි මට පවත්වන්න බැරි කියන කාරණාව. අපි දැන් ඇහෙන් රූපයක් දකිනකොට මේ හේතුඵල ක්‍රියාකාරී. දැන් අපි ඇහෙන් රූපය දකින්න තැනදී අපට තියෙන්නේ මොකද්ද? අපි දකින්නේ මගේ ඇහෙන් රූපය දැක්ක කියලා. මගේ ඇහෙන රූපය පේනවා කියලා. මේක තමයි ලෝකය දකින්නේ. ඒකට කල්පනා කරනවා මේ රූපය අනිත්‍ය දෙයක්, මට අයිති දෙයක්. මේ මගේ ඇහැ අනිත්‍ය දෙයක්, මට අයිති දෙයක්. සමහරවල් තවත් කල්පනා කරන්න පුළුවන් මේ ඇහැ නාම රූපයෙන් හටගත් දෙයක් කියලා අපි කොහොම හරි කල්පනා කරලා අපට පුළුවන්කමක් ලැබෙනවා ඒ කල්පනා කිරීමෙන් කාර්යය දේශේ නැදගෙන ඉන්න. ඒ වුණාට අපට අහුුනේ නැහැ මේ ඇසත් රූපයත් විඥානයත් ඇති කල්ලි මේ දැක්ම ඇති වෙච්ච බව. දැන් ඇසත් රූපයත් විඥානයත් කියන මේ තුන ඇති වෙච්ච කල්ලි දැක්ම ඇති වෙන්නේ ඒ දැකීම හටගන්නට හේතු වන්නේ අපි ඒ විදිහට නොදකපු නිසා ඇහැ තියෙන රූපේ තියෙනවා කියලා අරගෙන මේ රූපේ තේරුම් ගන්න, පිළිච්ච රූපේ තේරුම් ගන්න මනසින් දක්වන විතරකයක් වගේ. පිළිච්ච රූපේ තේරුම් ගන්න දක්වන විතරකයක් වගේ. ඒකට අපි පිළිච්ච රූපේ තමයි බෙදලා බලන්නේ තිබුණ ඇහි. නමුත් නිවැරදිව චක්කුංච පජානාති රූපේච පජානාති යන්නේ අදබයන් පටිච්චපද සංවයන් පංචපදානාති කියන මෙන්න මේ කාරණා. හරියටම වටහා ගන්නට අපට විතරකින් විතරක් බෑ. ඒකයි ගොඩාක් මේ කියන්නේ අපි අර මූලික වොන්න සාමාන්‍ය මාත් හැයි බාහිර රූපය කල්පනා කරලා අයින් කරලා දාන්න. ඊළඟට නාම රූපයෙන් හටගත්තේ හැ කියලා කල්පනා කරලා එහෙමත් අයින් කරලා දාන්න. ඒක විතරකයක් විතරයි. ඒ විතරකයෙන් විතරක් හැබැයි හැවටම හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ වැඩ පිළිවෙල තේරුම් ගන්න. ඒවනම් මෙන්න මේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මේ පටිච්චසමුප්පාදය සිදුවෙන ආකාරය ඒ දැනගත්ත අහපු ඒ දහම් කාරණාව නිවැරදිව තේරුම් අරගෙන ඊට අනුව කල්පනා කරන්න එනවා. ඒ කල්පනා කිරීමේදී අපි තුල ගොඩනැගෙන අංගයක් තමයි ඒ විමසීමත් එක්ක ප්‍රඥාව කියන අංගය. ඒ විචක්ෂණයත් එක්ක ගොඩනගෙන දෙයක් තමයි ප්‍රඥාව කියන අංගය. එතකොට මේ ප්‍රඥාව කියන අංගයෙන් නිවැරදි වේක ඇති වෙච්ච දවසට මේ මම කියන ක්‍රියාවලියක් තොරව අවිද්‍යා පදනම නිසා ඇසක් රූපයක් විඥානයක් ඇති කල්ලි දැක්මක් ඇති වෙලා ඒ දැක්ම දැක්මකින් බව නොහිස්මන නිසා දකින දෙයක් ඇති බව දකින මත වැටහීමත් එක්ක දකින දේ තේරුම් ගන්න අපි දක්වන කල්පනා කිරීමක් බව අර හේතුඵල න්‍යායත් එක්ක අහු වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපට ගොඩ නැගුණ ලෝකයේදී අපි සත්‍ය වෙනවා නම් ඒ න්‍යාය මත පදනම් නිසා අපි හොයන්නේ එතකොට මේ ගොඩනැගිච්ච මේ සකස් වෙච්ච නැත්නම් ඇහෙන් දැකපු රූපය නැත්නම් කනට අහපු ශබ්දය එහෙම නැත්නම් අපි මනසින් එකතු මේ කාරණාව ඇතිවෙන්නේ කොහොමද කොහෙන්ද මේක කොහොමද හටගත්තේ එතකොට හටගත්ත ආකාරය බුදුරණවහන්සේ කියපු න්‍යාය නිරවුල් තේරුම් අරගෙන ඒ න්‍යායට මේක ගලපනකොට ඒ ගැළපීමත් එක්ක මෙන්න මේක ඇතිවෙච්ච ආකාරයේ ඉදක්ෂණයක් ඔස්සේ යනවා. මේක ඇති වෙන කොහොමද කියලා. එතකොට මේ පටිච්චසමුපාද එකින් එක එකින් එක අංග ඒ විද්‍යාද පටිවිදන ලෝමකන්ද ලිපිතේචාරකන්තියට අනුව මේ කාරණාව වටහා ගන්න උත්සාහයට උත්සාහ කරන මොකද වෙන්නේ? එතන දකින්න නුවණ ක්‍රමානුකූලව දුක්ඛ ඥානං, නිරෝධ ඥානං, සමුදය ඥානං, මග්ගේ ඥානං කියන ස්වභාවය දක්වාම වරනවා. එතකොට අඥානකම මත ගොඩනැගිච්ච ස්වභාවය ඥානය හට ගැනීමත් එක්ක අන්න මේ නියමාකාරයේ අවිද්‍යා සංඛාර පදනම් කරගෙන අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන මෙන්න මේ ක්‍රියාව අන්‍යෝන්‍ය පත්‍ය වශයෙන් මොහොතක් හෝ කාලයක් හෝ පැනවීමක් අදාළ නැතිව මොහොතක් කාලයක් කියන මේ හැම දෙයක්ම පැනවෙන්නේ පුද්ගලයෙක් එක්කමයි අපි මේක ගොඩාක් මතක තියාගන්න කාරණාවක් අපි ගොඩක් වෙලාවට එක වෙලාවක් හිතනවා ලොකු ජීවිතයක්. තව වෙලාවකට මොහොතක ජීවිතයක්. ඒ හැම දෙයක්ම තියෙන්නේ මම පණවන පැනවි. මේ හේතුපත්‍ය සිදුවෙන ආකාරය අපි හරියට කල්පනා කරොත් ඒ කල්පනා කරන න්‍යාය තමයි දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන ස්වභාවයටපත් වෙන්නේ. එතකොට එහෙනම් අඥානකයෙන් ගොඩනැගිච්ච ස්වභාවය ඥාණය හට ගන්නකොට අන්න දැනගන්නවා ඇසත් රූපයත් විඥානයත් කියලා මේ අපි අසත්‍ය මත සත්‍යම දැකීම පදනම් මත ඇසත් රූපයත් විඥානයත් කියලා මේ තුනක් එකතු කරගෙන ඒ එකතු වීම නිසා අපට රූපය තියෙනවා කියලා ගත්ත රූපය ඔස්සේ මේක තමයි මේ මොදැක්කේ කියලා මානසිකව සංකල්පනා ඔස්සේ වටහාගෙන යන වැඩපිළිවෙලක් තමයි මේ ලෝකේ සකස් වෙන්නේ කියන එක අන්න තේරුම් ගන්න පුළුවන්. එතකොට හැබැයි දුරුනේ රූපේවත් නැත්නම් මානසික සංකල්පේවත් නැත්නම් නාම රූප කියන කතන්දර කිසිදයක් නෙමෙයි. අපිට ඒ විදිහට දුරුනා කියලා අපි ගන්නේ අපි ඒක තියනවා කියලා ගැනීමත් එක. ඒකයි අර නාම රූපෙන් හටගත්ත හැකියාවේ සංකල්පනාව විතරක් ගන්න. අපි මේක අහෝනා නම් අවිද්‍යාපදමේ මේ සියල්ලම තිබුණ බව එහෙනම් අවිද්‍යාව දුරු වීම තමයි අවිද්‍යාව පදනමින් සකස් වෙච්ච සියල්ලම සකස් නොවීමට හේතු වන්නේ. අන්න එතකොට සකස් නොවන කාරණාව නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රමාණවත්ද කියලා බලන්න කල්පනා කරලා තවදුරටත් තේරුම් ගන්න ඕනේ නම් තව ටිකක් බලමු ගැන කල්පනා කරලා මේ මේ විදිහට අපි ටිකක් තව දුරට කල්පනා කරොත් අපිට මේ ගැන තව ගොඩක් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඊළඟ සරණ. බොහොම පින් ස්වාමීන් වහන්සේට පැහැදිලි නැත්නම් මම හිතන්නේ අනිත් අය ප්‍රශ්න කරයි. ඊළඟ සරණයි ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපේ බොහොම සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් ඉදිරිපත් කරන්න ප්‍රශ්නේ. ඔව් ඒ ඒ කලින් කතා කරපු එක ගැනම දැන් සමුදය අවබෝධ වෙන තැනම නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒ චිත්තක්ෂණයට දැන් සබ්දයක් ඇහුනොත් ඒක නාම රූප හේතුන් විඥානය හටගත්තා කියන අවබෝධය එතන ඇති වුණොත් ඒ චිත්තක්ෂණේ ඒ ශබ්දය කාගේද සතෙක්ගේ වගේ සංස්කරණය එතන සිද්ධ වෙන්නේ නැහැ, හටගන්නේ නැහනේ. එතනදී ඒ මොහොතේ අවිද්‍යාව හටගෙන නැහැ. ඒ මොහොතේ සංස්කරණය හටගෙන නැහැ. ඒක එතනද එතන ඇත්තටම එහෙම නිරෝධය සිද්ධ වෙනවද කියන්නේ නැතුව අර බුද්ධියට ඥානීය මේ ඥානීය ගොඩ නැගුණ තැනමද නිරෝධය වෙන්නේ නැත්නම් කෙනෙක් ශබ්දයක් ඇහිච්ච ගමන් කෙනෙක් කියන්නේ මෙතන කෙනෙක් කියලා ගන්න බෑ ස්කන්ධයන් විදිහට ගත්තොත් ශබ්දයක් ඇහෙන ඇහෙනා කියන තැන අවබෝධය පිහිටුවොත් මෙතන නාම රූප නිසා විඥානීය කියලා ඒ ශබ්ද සාධුරට සංස්කරණය නොවීම නිරෝධය වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ඒක මෙහෙමයි ඉතින් අපිට දැන් ඔයත්න දැන් කතා කරන අපි එතනින් එහා සකස් නොවීම කියන මේ කතා කරන්නේ සද්දය ඇහෙනකොට ඇහි ඇහෙන තැනදී අපට සමුදය නිවැරදි අහුණා. අපට දැන් සද්දය ඇහුණාට පස්සේ සමුදය අහු වෙන්නේ නැහැ. අපට සද්දය ඇහුණාම ඇතිලා නැතිවීමක් අහු වෙනවා. හැබැයි එතන තියෙන දෙයක් තමයි ඇති උනේ. ඇති ඇතිදී ඇති උනේ. අපට සමුදය අහුනේ නැහැ. එතකොට එහෙනම් එතනින් එහාට සංස්කරණය කරගන්න එක අපි අර ලොකුවට ප්‍රපංච ඔස්සේ නැත්නම් ප්‍රපංච ලොකුවට අපි ඒක ඔස්සේ යන ටික විතරයි හිතුවන්නේ. නමුත් අපට මේ සත්‍ය එනකොට ඒ ඇහිච්ච සත්‍ය අපට ඇහුණ හැටි මේ අපට මූලික වටින්නේ නැහැ. එහෙනම් සත්‍ය එනකොට ඒ ඇහුණ සත්‍ය ඇහුණේ ඇයි කියන එක අපි ඉවසන්න අන්න ඒක අපි නොනෙන් ඉමතුවනකොට නෝන දැන්නට පස්සේ අපට මේ සත්‍යය කියන එක දැන් අපිට කනට සත්‍යයක් ඇහෙනකොටම ඇහිච්ච පැනදීම අපට සමුදය වෙනවා. අපි සත්‍යයක් කියලා පැනීමක් කරන්නේ ඇහිච්ච පැනදීම අපට සත්‍යයක් කියන තරම් නිවැරදි සමුදය ලැබුණා නම් අපට එතන පැනීමක් කරන්න විදියක් නැහැ එතන සත්‍යයක. අපට කනවපු දෙයක් අපිට නැති වුණා කියලා දකින්න තියෙනවා. ඒක ඉතින් ඊහා සකස් නොකරගෙන ඉන්නේ මම්මෝයි. අපි හරියට දැක්කනවා. අපට අහු වෙනවා කියන හට ගැනීම හට ගැනීම අහු වෙච්ච දැනට අපිට සද්දේ කියන කාරණාවට පැනවීමක් ඔත්තේ යන්න බැරි වෙනවා ඒක තමයි නියම දැක්ම වෙන්නේ ඒකත් එක තමයි අනිමිත්තේ කියන කාරණාව ගොඩනැගෙන්නේ නැත්නම් අපිට නිමිත්තක් අහු වෙනවා නිමිත්ත ස්වභාවයක් අහු වෙලා ඒ නිමිත්ත තමයි අපි මෙතන අනිත්‍යයි කියලා හරි දාන එක. ඉතින් ඒ නිසා මේ අර මට ඒ කියපු කාරණාව යම් පමණකට වැටහුණා. නමුත් සමාල්ලාවට කෙනෙකුට නිවැරදිව මේ තමන් මේ දර්ශනයකට යන කාරණා නිවැරදිව මේ හේතුඵල දැක්කා කියන කාරණාව කිවි කියන කොම මේ හිතුනේ නැහැ මට ඒ කියපු කාරණාවත් එක්ක. නිවැරදිව මේ සත්‍ය ඇහෙනකොටම සද්දය ඇහෙනකොටම සද්දය කියලා අපි දාගෙන මේ සද්දයේ ඇහුණ සද්දයට නම් කිරීමක් වුණා නම් අපි සමුදය අහුවලා නැහැ එතන. සබ්දය කියන කාරණාව හරියටම දැක්කනම් මේ සබ්දය කියන කාරණා නම් කිරීමක් කරන්න බෑ. ඉතින් එතනම තමයි ඒ නිරෝධය කතා කරන්න තියෙන්නේ. හට නොගැනීම කියන කාරණාව. නැත්තම් අපට අර හටගත්ත දේ නැති වුණා කියන දෙයට තමයි ගොඩක් වෙලාවට යන්නේ ඊළඟට ඉතින් ඉහා හටගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඇලීම දුරු කරාට පස්සේ. ඇයි ඇලීම දුරු කරන්න පුළුවන් ලෝකයේ තුල ලෞකික දීප්තියත් එක්ක අර කාරණාව ලෞකික දිට්ඨියත් එක්ක කරන්න පුළුවන් නෙමෙයි. සරවත් කරනයි මේක පැහැදිලි වුණාද දන්නේ නැහැ. ඒක තව පොඩ්ඩක් ඒක මට කිව්වොත් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. සරවත් කරන. පැහැදිලි ස්වාමීන් වහන්සේ සරවත් කරන. වංචාන ස්වාමීනාත් මම හිතන්නේ එතන ඉතාලම මුලින් පැහැදිලි වෙන ස්වාමීනාගේ කුසුදේ මට තව පොඩ්ඩක් හිතන්නේ මම හිතන්නේ මම මේ වගේ කරන මම වර්ධිනම් ඇත්තටම මම හිතන්නේ අපි මේ කතා කරන්නේ මූලික අවස්ථාව ගැන. ස්වාමීන් වහන්සේ වහන්සේ පැවිදි කරේ එතන කියනනම් අර සිල්ලන් සම්බුදු පස්සේ කියන සකස් වීමේ අවස්ථාවයි එතන අපි බලන්නේ කියලායි මට දැනෙන්නේ. ඉහාට බලන එක ගැන කලින් එතන ඇත්තටම අවබෝධය ලබා ගැනීම වැදගත්. මේක කියන්නේ මට පොඩ්ඩක් තේරෙන්න ස්වාමීන් වහන්සේ මම වැඩි කරන්නේ මට තේරෙන්න. ඒක මම හිතනවා ඒ ප්‍රශ්නේ තව ටිකක් පැහැදිලි කළොත් ස්වාමීන් වහන්සේ දැන් අපි ශබ්දයක් ඇහෙනකොට මේ ශබ්දය එන්නේ කොහෙන්ද කියලා හිතන මට්ටම එකමත් තමයි. මේ ශබ්දයයි බාහිර රූපයක්. මම හිතන්නේ එතෙන්ට නොයා ඊළඟට තව මට්ටමකට එනවා ශබ්දයක් ඇහුණා. නැත්නම් මේ මොහොතේ මේ චිත්තක්ෂණයට ශබ්දයක් තිබිලා නැති වෙලා ගියා. දැන් එහෙම හිතන මට්ටමයි මම හිතන්නේ බොහොම තව ටිකක් තේස්සේ පැහැදිලි කරන්න උත්සාහයක් ගන්නා ඒ සබ්දේ චිත්තක්ෂණයට හරි හටගත්තේ කොහොමද කියලා සමුදේපත්තකුත් බලන ආකාරයත් වහන්සේ මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ පෙරවන් සරණයි. අතරුවන් සරණයි. ඔව් මම ඒක තමයි පැහැදිලි කරන්න උත්සාහ කරේ. දැන් අපි චිත්තක්ෂණයක හරි මොහොතක් ඒකම තමයි ඒක හරිය අපි මේ මේ තුන හරිය මොකටක් ඔස්සේ තමයි අපි මේ නිරෝධයක් දකින්න උත්සාහ කරන්නේ. එතනත් මේ අර ඇහිච්ච සද්දේ ඇහුණ තැන නැත්තම් සබ්දයක් තියෙනවා. මෙන්න මේ කාරණාවලට යන ආකාරය ඒකට ගියේ කොහොමද කියලා ඒ මොහොතේ පවා අපට හොයන්න සිදු වෙනවා. කොහොමද මේ කාරණාව හටගත්තේ කියන එක. නැත්තම් අපි හොයන්නේ හැම මොකටද මේ හටගත්ත දේක නැතිවීම නිසා. ඔගලේ මහත මතු කරපු ඒ කාරණාවත් එක තියෙන අපි හැමෝම හොයන්නේ හටගත්ත දේක නැතිවීම නිසා මේ හටගත්ත දේ හටගත්තේ කොහොමද කියලා හොයනකොට මේ හට නොගැනීම නැත්නම් මේ අවිද්‍යාවෙන් මේක හටගත්තේ කියන කාරණා හොයන්නේ නැහැ. අපි හැමෝටම හොයන්නේ හටගත්ත දේ නැතිවීම. ඒක මේ ක්‍රමයේ තුනක් පුළුවන්. ක්‍රමයේ මේ මොහොතේ හටගන්න තියෙනවා. හැබැයි මොහොතක තියෙනවා හට හැබැයි මේ කල්පනා කරන හැමතැනම බලන්න ඕනේ අපිට හට ගැනීම හරියට අහුවෙන්නේ නැහැ අපි කල්පනාවෙන් හටගත්ත කියලා දාන්න. අපිට නැති වුණා කියන දේ විතරයි අපිට මේ අහුවෙන්නේ. නිවැරදිව හටගත්ත කියන ගන්න අහුවෙන්නේ නැහැ. අපි මේ මේ හටගත්ත සත්‍යය ගැන ඒ මොහොතකට හරිය හිච්ච සත්‍යය ගැන අපි ඒකර මේ මෙතනින් ඇහුනේ මෙහෙමයි කියලා ඒ නම් කිරීමක් ඔස්සේ යනවනම් ඒක සම්පූර්ණයෙන්ම මේ මම ඉඳලමයි මේ දේ කරන්නේ. ඉතින් ඒ නිසා මේ එතන අපට ගොඩාක් සුක්ෂම තැනක් ඒ කාරණා අපට ගොඩක් අල්ලන්න බෑ. ඉතින් මේකෙන් සමාජයක් ගොඩ නැගුණාට පස්සේ මේ තුළ තියෙනවා සමාධිය, මේ තුළ තියෙනවා අනිත්‍යය කියන ස්වභාවය, මේ තුළ තියෙනවා දහම් දැනුම. මේ තුළ මේ කෙලෙස් එකතු නොවීම. ඉතින් ඒකත් එක්ක අපි ගොඩාක් මේකත් එක්ක මේ මුලාන ස්වභාවයට යමු වෙනවා වැඩි. මේ ඉතින් ඒ නිසා අපි හොඳට බලන්නට ඕනේ මේක මේ වැටහීම කියන කාරණාවත් මම යමක් විතරකකින් දෙන කාරණාවක් කියන දෙකක්. මම මේකට සංකල්පයක් ඔස්සේ මේකට දෙන එකයි මගේ වැටහීමක් කියන එක දෙකක්. ඉතින් මේ වැටහීම කියන කාරණාව ඇති කරගන්නට සාමාන්‍යයෙන් අමාරුයි. මේකට ඇත්තටම බුදුරණන් උදාහරණයක් විදිහට කියන්නේ අක්ෂෝමයක් හතකටද 100කටද පොඩි පළලා අර ඈත එල්ලලා විදින එකට වඩා අමාරු කියනම සක්කාදික කරන්නේ. ඒකවල එක්තර සූක්ෂමයි. සූක්ෂමයි කියන්නේ මේ පටියාව තීක්ෂණ වෙන්න ඕනේ. එහෙම නැතුව මේ මේ මර කාලයෙන් කරන එක නෙමෙයි. ප්‍රඥාව තිස්සෙන්න වෙන්නට ඕන. සමහරවිට කෙනෙකුට අහු වෙන්නේ මේ ලොකු පරාසය කියලා කියනවා. ලොකු පරාසය අපිට වාගේ කියලා ලොකුට කියනවා. නැත්තම් මොනවා හරි ගැටියක් ලොකුට කියනවා. ඒක ක්‍රමයක් කළා නෙමෙයි. ක්‍රමයක් කළා ලොකුට ඇල්ලුවා. ඒ අල්ලපු නැදී මේ හේතුඵලي අවිද්‍යාවත් එක්ක කරගෙන කියලා දැක්කනා. ප්‍රඥාවෙන් සංකල්පනාවෙන් මොනවා. අන්න ඒක තමයි සැබෑවටම මේ නිවැරදිව හටගත්ත නැති වුණා දැක්කා වෙන්නේ දරුවන් තරම්. ඉතින් සර්ණ සම්මාස නමස්කාර. ඒකට ක්‍රීමක් කොටට ප්‍රවිශලක් කරන්න දැන් අපි දැන් අපේ ජීවනයේ අපි ආයතන හයෙන් අපි ඉන්නේ අරමුණු ඔස්සේ අරමුණු ඔස්සේ තියෙන කොට පිටම දැක්කට අරමුණකට හිත යෙදී විඥානයේ යෙදීමෙන් තමයි මේ සමුදේ කියන එක දැනගන්න අපි කියන්නේ අපි කල්පනා කරගෙන ඉන්නවා කල්පනා කරගෙන ඉන්න මොහොතේ එක පාරක් අපිට පද්‍යයක් ඇහෙනවා කීළු පද්‍යයක් ඒ පද්‍යයකට යොමු වීම විඥාන යොමු වීමද මේ සමුදේ කියන දැකීම කියන එක මම අහන්න කැමති සාකච්ඡාවක් පොඩ්ඩක් විස්තර කරන්න කියලා ඒ කියන්නේ බාහිර වෙන දෙයක් යනවාට පස්සේ තින්න යමු වෙච්ච ස්වභාවය. හැබැයි එතනකොටත් මෙහෙම එකක් යනවා. ඒ තුලත් යනවා බාහිර දෙයකට මම යමු කරපු ස්වභාවයක්. එතකොට එතනත් මේ ඒ කොයි විදිහකට ගියත් අර මම යමු කරන ස්වභාවය යනවා. අපට අහුවෙන්නේ එහෙනම් මේක ඇහෙන්නට සත්‍ය අනාභෝධි බව කියන එක. ඒකෝ අපි එක දෙයකට අවධානය යොමු කරලා ඉතන අනිත් එක එනකොට හටගන්න එක ස්වභාවයේ එකට ගියාම එතකොට අපි නම් ඒ හටගත්තේ මගේ මට ඇහිච්ච දෙයක්. මම ඒක තව කාරණාවක් කියන්නේ. දැන් හිතමු මේ අපිටකොට එකම සබ්ජෙක්ට් අහගෙන ඉඳන් අපිට හටගෙන දකින්න බැරි වෙනවා. ප්‍රඥාවදී දකින්න හට ගැනීම එකම දේ අහගෙන ඉඳී. ඒතරදි මේ හට ගැනීම දකින්න ඕනේ. මොකද අවිද්‍යාවෙන් හට ගන්නා කරලා දකින්නේ. අරහත ගැනීම දකින්නට දැන් අපි මේ විදිහ කල්පනා කරනට ගැනීම දකින්නට අපිට කරන්න ඉතුරුනාට පස්සේ නැත්නම් ඒක අවධානය යොමු කරලා යොමු අඩු වුණාම කෙනෙක්ට අවධානය යොමු වෙච්ච ගමන් හට ගන්න කාරණාවට එතෙන් යොමු කරාට පස්සේ ඒක කොහොමද ඒක සිදුවේ නමුත් තේරියා නෙමෙයි පැහැදිලි කරන්නේ ඒක ඒක ඒකන එකතු වීමෙන් තමයි හටගත්තේ නමුත් ඒක හටගන්න හේතුව අවිද්‍යාව ඉතින් ඒ නිසා මේ ඒ නාම රූපයෙන් නම් ඔතේ මම ලස්සන කරුණු ගොඩක් ඔය සම්බන්ධයෙන් ටිකක් කියලා දෙනවා දේශනා කිහිපයකදී මම අපේ ගොඩක් වෙලාට පොතක් බලලා හැට පොත පේනවා. ඔන්න අපි ඒ නාම රූපයෙන් හටගත්තට දානවා. පස්වන සද්දය එනවා. අපි ඒකට දානවා. අපි මේ විදිහට හටගන්න තියෙන නම් කිරීමක් ඔස්සේ යනවා. නමුත් ඒ නම් කිරීම සැබෑවට හට ගැනීම දැකීම නෙමෙයි ඒක මම කරන ස්වභාවයක්. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව පත්‍යෙන් කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. ඊටවත් කරන්නේ. තේරුම් කරන්නේ බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ කොහොමදට දැන් යන්න අවශ්‍ය නිසා අපි මේක අවසන් කරන්න බලමු මේ තෙන්වාක් හොඳ ගැඹුරු සාකච්ඡාවක් කයෙදුනා මම හිතන්නේ අපේ සහභාගී වන කල්යාණ මිත්‍රයන් හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා හිතනවා මේ ඉතින් අපේ විශේෂයෙන් දලුවත් මහත්මයාට බොහොම පින් සිද්ධ වෙන්න ඕන මේ වගේ ධර්ම මණ්ඩපයක් ප්‍රකාශ කරලා අපිට මේ දුර්ලභ ගණයේ ධර්ම සාකච්ඡා ආසන්න ලැබෙනවට ඔබ වහන්සේ අවසන් කරන්න යම් දෙයක් තියෙනවා නම් කියන්න ඔබ වහන්සේට අපිට සියලු දෙනාම රැස් කරගත් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා තව තවත් මේ වගේ ධර්ම දේශනා පවත්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඒ වගේම පතන බෝධියකින් නිර්වාණ සත්‍යය අත්පත් වෙන්නම මේකින් හේතු වාසනා වෙන්න කියලා අපි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ සංකරම්. ඊට වසරමයි අද දවසේදී ඇත්තට ගොඩාක් වටිනා කාරණා සාකච්ඡා කරන්න එදුන තවත් මේ සම්බන්ධයෙන් කතා කරනවා නම් ගොඩක් කරුණු කතා කරන්න පුළුවන් කියන දවසකට මේ සම්බන්ධයෙන් තවත් දහම් කරුණු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයා මේ තවත් ඉතිලස දහම් සාකච්ඡාවට සහ සම්බන්ධ වන මේ සෑම සුදුනාටම ඒ වගේම රෝහන් දලුවත් මහත්මයාට ඒ වගේම මාචාර්ය කොප්පේ රවින්ද්‍ර ප්‍රබුලගේ මහත්මයාට ඒ වගේම මට මේ පහසුකම් සැලසා දෙන්න න්‍යායාධිපති මහත්මයා ඇතුළු මේ සෑම සියලු දෙනාටම තව තවත් මේ ධහම ශ්‍රවණය කරමින් මේ ධහමින් සැනසෙන්නට මේ ධහම වටහාගෙන සැබෑ සැනසීම ඇති කරගෙන නිත්‍ය සාක්ෂාත් කරන්නට මේ සියලුම දේවල් හේතු වාසනා වේවා කියලා මම සිල් දනාට ආශිර්වාද කරනවා පෙරවන් සරණයි साधु साधु साधु साधु साधु साधु साधु साधु साधु